භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච පරං භික්ඛවේ භික්ඛු ධම්මේ සුධම්මානුපස්සී විහෙරති චසු අජ්ජත්තික බාහිරේසු ආයතනීසු කතංච භික්කවේ භික්ඛෝ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චසු අජ්ජත්තික බාහිරේසු ආයතනීසු ඉද භික්ඛවේ භික්ඛෝ මනංච පජානාති ධම්මේච පජානාති යංච තදු භයං පටිච්ච uppajjati සංයෝජනං තංච පජානාති යථාච උම්පන්නස්ස සංයෝජනස්ස පහේනං හෝති තංච පජානාති යථාච පහේනස්ස සංයෝජනස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති ගෞරවණීය යෝගාචර මහා සංඝරත්නය අවසරයි අපි අද සතිපට්ඨානයේ කියන උතුම් සූත්‍ර විවරණයේ අනුව එකතු වෙන 52 වෙනි අවස්ථාව යෝගාචර සංග පිළිසත් පාසික පිළිසත් තම තමන්ගේ මේ මූලික මූල ධර්ම දැනුමත් තමන්ගේ භාවනාමය ප්‍රායෝගික දැනුමත් එකතු කරගෙන අපි දැන් එලෙමෙන්ට් හදාන්නේ තවත් පස්සාන හිතුවකටයි ඒ වෙනකොට අපි සතිපට්ඨාන සූත්‍රයේ ප්‍රධාන වශයෙන් කැඩෙන සතර සතිපට්ඨානී ආයනුපස්සනා වේදනානුපස්සනා සහ චිත්තානුපස්සනා කියන කොටස් පියමන් කරමින් දැන් එළඹිලා තියෙන්නේ ධම්මානුපස්සනා කොටසයි එහිනුත් තියෙනවා පර්ව කීපයක් එයින් අපි නීවරණ පර්වය නැත්නම් නීවරණ පබ්බය ස්කන්ධ පබ්බය ගෙවලා දැන් මේ ඇතිරෙන්නේ ආයතන පබ්බේ කියන කොටස. ඒක චසු අධ්‍යාත්මික බාහිරේසු ආයතනීසු කියන තාලෙට නීවරණම් පහයි ස්කන්ධනම් පහයි ආයතන හයයි. ඒ හයට ඒ හයටම අදාළ පාඩේ ගත්තොත් අපි අද මේ මාතෘකා කරගත්ත කොටකට වඩා තවත් පස්පස්සක් ඒකට එකතු වෙන්න ඕනේ. අපි ඒක චක්ඛ ආයතනයේ වශයෙන්, සෝත ආයතනයේ වශයෙන්, ධාන ආයතනේ වශයෙන්, ජීව ආයතනේ වශයෙන්, කාය ආයතනේ වශයෙන් පසුගිය සති කීපය තුල දන්න ප්‍රමාණයට හැකි ශක්ති ප්‍රමාණය විවරණය කරගන්න යෙදුනා. අද අපි මේ මන ආයතනයටයි පැමිණලා තියෙන්නේ. ඒ වගේම තමයි අපි ඊට කලින් විග්‍රහ කරමින් හිටි සංග්‍රහ කරමින් හිටි අර ආය ආයතනයේ කොටසුත් තව ටිකක් ඉතුරු තියෙනවා. ඒ නිසා අද අපි ඒ කාය ආයතනයේ අවසාන වලිගේ කොටසත් මේ මන ආයතනයේ පටන් ගන්නවත් කියන අවස්ථාවල් තමයි මේ එළම් ඉදිරිපත් කරගෙන තියෙන්නේ. කාය ආයතනය කියලා අපි මේ ආයතන ශීර්ෂයෙන් සාකච්ඡා කරපු දේ සතිපට්ඨාන ආරම්භයේදීම කායානුපස්සනාව වශයෙන්ුත් යම් ප්‍රමාණයකට එක පැත්තකින් එක දෘෂ්ටි කෝණයකින් අපි ඉදිරිපත් කරගත්තා ඒකම කාය ආයතනය වෙනකොට අපි තවත් පැති වලින් විග්‍රහ කරලායි බලමින් හිටියේ මේවා වැටෙන්නේ රූප ධර්ම වල ඊගාවට චක්ක ආයතන සෝත ආයතන ඝාන ආයතන ජීව ආයතන කියනවා නාම රූප කොටස් වශයෙන් ඉවත් වෙලා යනවා නමුත් කාය ආයතනේ ප්‍රධාන වශයෙන්ම මේ රූපවලට වැටෙනවා ආයතන වෙනකොට නම් ඒකට නාම කොටස් වල අනුග්‍රහය තියෙනවා. ඒකට මන ආයතනයට යනකොට නාම කොටස් වලට බර වැඩි. නමුත් ඒකට තනියමින්ටත් බෑ රූප කොටස් නැතුව. ඒ නිසා කාය ආයතනයත් මන ආයතනයත් පිළිබඳව සාකච්ඡා කරනකොට රූපනාම පරිච්ඡේදයක් මෙතන සිද්ධ වෙනවා. නමුත් යෝගාවචර පිළිස් දන්නවා මේ විපස්සනා විපස්සනා ඥාන ගැන විශේෂයෙන් කතා කරනකොට පූර්වංගම ඥාන වෙන නාම රූප පරිච්ඡේද ඥාන, පච්චේ පරිග්ගහ ඥාන, සම්මස්සන ඥාන කියනවා. මේ විපස්සනාට හිත ගැඹුරු විපස්සනාට පාදමක් අත්විවරමක් සකස් කරන දේවල්. එතනදී ඒක පෙන්නලා තියෙන්නේ නාම රූප පරිච්ඡේද කියලා. නමුත් වැඩට බහිනකොට ඒක අපිට හම්බ වෙන්නේ රූප කරලා ඊගාට නාමේ නිසා රූප නාම පරිච්ඡේදයක් වශයෙන් තමයි තේරෙන්නේ. ඒකටත් හේතුව වඩා ප්‍රකටතනි පටන් ගන්නවා කියන අදහස. අපි එදා කාය ආයතනයේ වශයෙන් නැත්නම් රූප කොටස් සම්බන්ධ කරගෙන මේක කලින් ගත්ත ආයතන කොටසේදී තේරුම් ගත්තා මේක තමයි සෑම විපස්සනා භාවනාවකටම මුල් කරගන්නේ අරමුණු කරගන්නේ මේක ඉස්සර කරගෙන තමයි මේන් මත්තර ඇත්තා වූ සියුම් සියුම් කොටස් වලට යහුසුළු කොටස් වලට සූක්ෂම කොටස් වලට ඒ ඥානීය පැතිරෙන්න අරින්නේ යථාපාකතං විපස්සනා බිනිවේෂෝ කියන විදිහට යම් තැනකින් යම් තැනක් ප්‍රකටද යම් තැනක් හොඳට Tamanට ගෝචර වෙනවද එතනින් විපස්සනාට බැස ගන්නවා අච්චා ඊට පස්සේ <coughs> අප්‍රකට දේවලුත් ප්‍රයෝග ඥාන වලින් ප්‍රකට කරගෙන සම්පූර්ණ කිරීමෙන් තමයි විපස්සනා පරිපූර්ණ භාවයටපත් වෙන්නේ. ඒ නිසා රූප කොටස් වලින් තමයි පටන් ඒ රූප කොටස් වලින් පටන් අරගත්තාම එහිදී අපි එකඟ වුණා මේ රූපේ ප්‍රධාන වශයෙන් ගත්තාම පඨ වියාපෝ තේජෝ වායෝ කියන මහා භූත හතර තමයි ඒනොත් වඩාම ප්‍රකට ඊට අමතරව අවිස්තරව හොයනකොට අභිධර්ම ක්‍රමයේට 27ක් හෝ 28ක් වශයෙන් රූප කොටස් පෙන්වනවා. නමුත් විපස්සනා අභිනිවේෂයට පටන් ගන්නට කවුරුත් අහලා තියෙන ප්‍රසිද්ධ මේ පට වියාපෝතේජෝ වායෝ කියන මේ හතර ප්‍රමාණවත් වෙනවා. මේිනුත් වායෝ ධාතුව තමයි ආස්වාද ප්‍රස්වාස වශයෙන් හෝ පිම්බීම හැකලින් වශයෙන් හෝ ඉස්සර කරගන්නේ. ඒනොත් ඒ වායෝ ධාතුවේ ආරම්භක වශයෙන් එහි යතා වූ ස්වභාව ලක්ෂණ නැත්නම් අපි කියනවා ධාතු ස්වභාව ධාතු ස්වභාවය දැක ගැනීම තමයි විපස්සනා ආරම්භය ඒ සඳහා වායෝ ධාතු යතා වූ සමුදීරණ පිට්ඨම්බන කියන ලක්ෂණ දෙක තෙරපන කම්පන චංචල කරන දරණ ගති ඉතින් මේ වායෝ ධාතුවේ මේ වගේ ප්‍රතික්‍රිය ප්‍රතිපක්ෂ දෙකක් තියෙන එක පැත්තක් තමයි යමක් දරා සිටින ගතිය අනිත් එක තමයි කියන දෙයක් කොල්ලලා අරින ගතිය. අපි දන්නවා උලන් වදින තැනකපත් වෙන පහන් දැල්ලක් ගත්තොත් ඒ වායෝ ධාතුවේ ස්වභාවය අපිට පහන් දැල්ලේ යත්තා වූ චංචල කම්පන ගතියෙන් දැක ගන්න පුළුවන්. නමුත් මේ වායෝ ධාතුවේම තමයි මේ අපේ ඉරියව් පැවැත්වීම හිතගෙන ඉන්නකොට ඒ හිතගෙන ඉන්න ඉරියව්ව ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න ඉරියව්ව ආදී වශයෙන් ඉරියා පවත්තන. ඒ නිසා හුස්ම ගැනීමේ කියන වායෝ ධාතු නිසා ඉඳගෙන ඉන්න ඉරියව්වේදී අපි හුස්ම හෙලනකොට ඇකිලෙන ගතියක්, හුස්ම ගන්නකොට පුම්බන ගතියක් තියෙනවා. ඒ වගේම ඕන යෝග ව්‍යායාම ආසනයක ඉන්නකොට ඒ ආසනයේ ඉඳගෙන අවසාන තීව්‍ර අවස්ථාවක හුස්ම ටික ඇතුල් වෙනකොට ඒක තුල ලොකු පිපීමක් ඇති වෙනවා. හුස්ම පිට කරනකොට ඇකිලීමක් ඇති වෙනවා. මේ නිසා හුස්ම තව ව්‍යායාම කරගෙන කරගෙන මීටත් වඩා මේ ඇඟ එහාට නමන්න පුළුවන් මෙහාට අකුලන්න පුළුවන් ගතිය අර හුස්මෙන් කරන චංචල කම්පන නිසා අවසාන බිඳුවේදී පව ඇඟ හොල්ල හොල්ල අඩු කරන ගතියක්. ඒ නිසා මේ වායෝ දහතුවේ මේ අංග දෙකම තියෙනවා. මහා පෘථුවිය ගැන කතා කරනකොටත් විශ්වය ගැන කතා කරන සර්වඥාන්සේ සඳහන් කරන මේ මුළු පෘථුවියම වායෝ දහතුවේ තමයි පිහිටලා තියෙන්නේ. අපි සාමාන්‍ය භෞතික විද්‍යාවේ දන්නවා ඝනවල මත ද්‍රව හිදිනවා ද්‍රව මත වායු හිදිනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා වායුව මත ද්‍රව හිටිනවා ද්‍රව මත ඝන හිටිනවා කියන්නේ. ඊළඟ පිළිගන්න වෙනවා නැත්නම් පිළිගන්න වෙනවා. ඒ මොකද ඒක තමයි මේ යථා භූත ඥාන දර්ශනේ හැ. ඒ වගේම බලනකොට වායුව දහතට පුළුවන් පුදුමාකාර දැරීමේ ශක්තියක් තියෙනවා. අපි උනා දන්න ওই මහා වර්ෂාවක් පස්සන වාය මේ උලන් වලාකුළු දරා සිටින්නේ වාතේ තමයි. ආන්නේ විදිහේ දරණ ගති සහ කම්පන චංචල ගති. මේ වායෝ ධාතුවේ ඇත්තව මේ ස්වභාවික ලක්ෂණ දකින්න නම් ඊට ඉස්සර වෙලා උහුලන් වදින තැනක තියෙන පහන් දැල්ලක් වාගේ එහෙම නැත්නම් ගහක තියෙන දැල්ලක් හෙල්ලෙන තාලයක වාගේ ඒ ඒ වස්තු දැකලායි අපිට වායෝ ධාතුව දකින්න වෙන්නේ මොකද වායෝ ධාතුව ස්වයං ප්‍රකාශිත වස්තුවක් නෙවෙයි ඒක නිසා අපිට ඉස්ලාම් වායෝ ධාතුව නිසා කම්පන වෙන චංචල වෙන වස්තුවේ ඒ ස්වરૂපේ දක ගන්න වෙනවා සාතහන දැක ගන්නට ඒ සාතහන කම්පල වෙනකොට චංචල වෙනකොට ඒ ආකාර නීලාවන් වෙනස් වෙන හැටි දැක ගන්න. අන්න ওই දෙක තුනෙන් තමයි වායෝ ධාතු ප්‍රකාශ වෙන්නේ. නැත්නම් වායෝ ධාතු අපි හදාරන්නේ. ඒ නිසා අපිට වායෝ ධාතුව කෙලින්ම ඇස් දෙකට දැක ගන්න බැරි දෙයක් නිසා වායෝ ධාතුවට සාපේක්ෂව ඒක විසින් උම්බන හකුලන පිරිනදින දෙයක මෙන්න මෙහෙම සටහනක් තිබ්බා කියලා Taman හිත යොදනකොටම දක්ෂින සටහන ඒ වායෝ ධාතුව දැනගැනීමේ ප්‍රධාන පළවෙනි පියවර. ඒ සටහන දැකීමෙන් පස්සේ ඊගාව චිත්තක්ෂණය යනකොට අර සටහන එහෙට ඇද වෙනවා මෙහෙට ඇද වෙනවා හෙල වෙනවා කම්පන වෙනවා දරනවා චංචල වෙනවා කියනකොට ඒකට අපි කියනවා ආකාරය කියලා. ලීලාව කියලා. ඒ නිසා සටහන දැක්කේ නැත්නම් අපිට කවදාකවත් මේ ලීලාව දැක්කන්ට ලැබෙන්නේ නැහැ. ආකාරය දැක්කත් ලැබෙන්නේ. සතහනක් දැකලා ඒ සතහන කාලානුභූප වෙනස් වීගෙන යන හැටි ආකාර ප්‍රත්‍යක්ෂයක් සීමාවක් තොරව ආදරේකින් දිගටම බලාගෙන යනවනම් බලාගෙන ඉන්න කාලය පුරාම වායෝ දහතුවේ විවිධාකාර ජවනිකා විස්මුණු අපිට දැක් ගන්න පුළුවන්. මේන්න මේ අවස්ථාව වෙනකොට යෝගාවචර හැකිතාක් Tamange වීරිය දිනු කරලා ආරමුණට හැකි තාක් ලං වෙලා සාමාන්‍ය මේ භාවනා උපදේශයක් වශයෙන් කියන්නේ වේගයෙන් මෙනෙහි කරමින් මානසිකාරය පවත්වමින් ආරමුණට හොඳටම ලං වුණොත් අර සතහන් වල හෝ අර ආකාරවල මෙතෙකයි කියලා ප්‍රමාණයක් ඇති පුදුමාකාර සතහන් පුදුමාකාර ආකාර ලීලාවන් දකිමින් ඒ අවස්ථාව යෝගාවචරය ඉක්මවන්නේ කොහොමද ඒ අවස්ථාවල් මුදුන්පත් කරගන්න. ඒිට සම්පූර්ණයෙන්ම නිමග්න වෙනවා. නිමග්න වෙච්චාම යෝගාචරයට පේනවා කියා ගන්න බැතර වේගයකින් කියා ගන්න බැතර සමීප භාවයකින් කියා ගන්න බැතර උච්ඡන්න භාවයකින් මේ වායෝ ධාතුවේ නිසා මේ අපි හිත යොදාගෙන ඉන්නා වූ අරමුණ විවිධ හැඩතල විවිධ අංග ප්‍රත්‍යංග විවිධ ව්‍යංජන අනුව්‍යංජන පාමින් පුදුමාකාර රංගනයක තියෙන මේ ඇතුළත මෙන්න මෙතෙන්ද ගියාට පස්සේ තමයි මේ තියා ගන්න බැරි තරම් චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට ඉවවාගේ හැඩතල මාරු කරමින් ආකාර සතහන් වෙනස් කරමින් යන ස්වභාවය තමයි අපිට කියන්න පුළුවන් වායෝ ධාතුවේ ධාතු ස්වභාවය. නැත්තම් ස්වභාව ලක්ෂණය කියලා. මෙන්න මේ ස්වභාව ලක්ෂණය දැක ගැනීම තාක්ම කිසිම ආගමක් නැහැ. ඒකට ඇදහිල්ලක් එහෙම ඕනේ නැහැ. ඒකට අවශ්‍ය කරලා තියෙන්නේ හරියටම මේ මේ උපදේශ පන්තිය. ඒ උපදේශ පන්තිය අනුව ගියා නම් මෙන්න මෙතන ගියාට පස්සේ තමයි මේ සදාචාරයේ ආගම සෑම දෙයක්ම අවශ්‍ය කරන්නේ. මේ විදිහට වායෝ ධාතුව තුලින් අපි ඒ ඇත්තා වූ මේඝ ගති එකකට එකක් සම කරන්න බැරි චිත්තක්ෂණ රාශියක පැවැත්ම දකින්නකොට ඒ හොල්මන් කරන්නේ මොනවද? හොල්මන් කරන්නේ පඨවි ධාතුව, තේජෝ ධාතුව මේ ආපෝ ධාතුව තමයි. වායු ධාතුව තනියම ඒ මොනවාක්වත් හොල්මනක් කරන්න බෑ. ඒව හොල්මන් ප්‍රකාශ වෙන්නේ වායෝ ධාතුව විසින් පඨවි ධාතුව විසින් කම්පණ කරනවා, චාන්තර කරනවා. තේජෝ ධාතුව විසින් තේජෝ ධාතුව එහාට මෙහාට කරනවා. ආපෝ ධාතුවේ තියෙන පිදු කරන වැగిරෙන ගති තමයි මේ වායෝ ධාතුවේ හොල්ලා. ඒ නිසා වායෝ ධාතුව දිහා හුදුවට මේ ඇස් දෙක ලං කරලා සමීප කරලා උත්සන්නව ආසන්නව වෙන දෙයක් ගැන මොනවාක්වත් හිතක් මුළු හදිම බලන ඉන්නකොට මේ වායෝ ධාතු විසින් මේ ප්‍රවේමං කරන්නේ කම්පන කරන්නේ විරූප බාටපත් කරන්නේ ස්වરૂප බාටපත් කරන්නේ පරිපාෂණය ඔක්කොම කරන්නේ අනිකුත් ධාතු ත්‍රය තමයි මේ මේ විදිහට අර පහසු තනින් පටන් අරගෙන මේ ධාතු ස්වභාවයට යනකොට වායෝ ධාතු යම් තාක් යෝසුල භාවයෙන් කටයුතු කරනවාද ඒ යෝසුල භාවයට සාපේක්ෂව පටවි ධාතුවත් මේ උණුසු මේ බර ගතිය මේ හැල්ලු ගතියට මාරු වෙනවා. මේ ගොරෝසු ගතිය මේ සිවුම් ගතියට මාරු වෙනවා. මේ තද ගතිය මේ මෙලෙක් ගතියට මාරු වෙනවා. උණුසුම සිසිලසක් වෙනවා. සිසිලස උණුසුමක් වෙනවා. පිටු කරන ගතිය වැగిරෙන්න ගන්න, වැగిරෙන්න ගතිය පිටු වෙන්න ගන්න. මේ වාගේ වායව ධාතුවේ තියෙන ආව සමානව වේග ගති අනිකුත් ධාතු ස්වභාවලක් තියෙනවා. එතකොට මේ යෝග අවශ්‍යතාවක් තියෙනවා. ඒ යෝග අවශ්‍යය සංතති ලක්ෂණය දැක්කයි. ස්වභාව ලක්ෂණ අන්තිම මුදුන්පත් වෙච්චාම තමයි අපිට කියකිය තවත් මුල ඉඳලම කියපු ටික පෙළ ගන්නවනම් සතහන හොඳට දැකලා නැත්නම් සතහන හොඳ විස්තර සහිතව දැකපු කෙනාට ඒ සතහන චිත්තක්ෂණ පාත වෙනස් වෙන ආකාරයේ වේ. ආකාරයේ දැක ගන්න අවස්ථාවක් ලැබෙනවා. සතහනක්වත් දැක්ක නැත්නම් ආකාරයක් ගැන කතා කරන්න දෙයක් නැහැ. සතහන ආකාර දෙකේ හොඳතෝම සමීප වී දැකීමක් තමයි ස්වභාව ලක්ෂණය කියලා කියන්නේ ධාතු ස්වභාවය දැකීම. ඒක අනිකුත් ධාතු දක්වාම විහිදුවන දෙයක්. මේ අපි කතා කරන්නේ රූපක්ෂේත්‍රය. මේ ඔක්කොම දැක්කට පස්සේ යාට තේරෙන්න පටන් ගන්නවා යෝගාචරයට මේක තුල තියෙන්නේ ප්‍රධානව ගලන ගැල්ම. සන්තතිය. අතරක් නොතබ දිගට ගලා යන ගතියක්. කම්පන චංචල ගති අතරක් නැතුව දිගට ගන්න. කුණුසුන් සිසිල් ගති වල මාර වීමක් අතරක් නැතුව ගන්න. බර ගති ඇලු ගති, මෙලෙ ගති, අද ගති ගොරෝසු ගති ජීවුන් ගති වල අතරක් නැතුව ගන්න. පැංගින පිටු කරන ගති වල අතරක් නැති ගතියක් තියෙනවා. මෙන්න මේක සංතතියක්. වායු ධාරාවක් වාගේ එනතන් දූවිලියන්සු ධාරාවක් වාගේ අපි ආහත පොල්ලතු වහල තියෙන පොල්ලතු වහල තියෙන වහලෙක ඉලක්ක ඇති වෙච්චා මේ හිලෙන් ආලෝක කදම්බයක් පල්ලෙහාට එනවනම් ඒ ආලෝක කදම්බේ තුලට ගමන් කරන්නා වූ දූවිලි දුම් වෙනත් අංශු තියෙනවනම් හරියට ආලෝකේ පහු කරන යනකොට හොඳට පේන. ප්‍රකාශ භාවයටපත් වෙනවා. වෙනත් විදිහකට කියනවා මුළු අභ්‍යවකාශයේම සම්පූර්ණ මෙදිතුල දෙදුලා තියෙන්නේ. නමුත් ඒක හැප්පෙන්න දෙයක් නැති නිසා ආලෝ අපිට ආකාශය වෙන්නේ අන්ධකාරය. හඳ ගියාට පස්සේ හඳ තාලෝක වෙච්චාම හඳ බබලනවා පේන. චන්ද්‍රිකාවක් කියලා බැරියන ඒ චන්ද්‍රිකාට ආලෝකේ වැටුනොත් පහළට පේන වෙනස අභ්‍යවකාශයේ තියෙන අන්ධකාරයක්. ඒ වගේ තමයි මේ මුළු ලෝකෙතම භාවනා ආලෝකේ යොමු කරා නම් නැත්නම් භාවනා මානසිකාරය යොමු කරා නම් එහි යත්තා වූ ඒ ධාතු වල ස්වභාවය හරියට අර වහලෙන් ආපු කුංචි සිදුරට හරහා යන්නා වූ දූවිලි අංශු අනිත්යන් වල නොපෙනී තිබෙ මෙතනින් පෙනෙන්න ගන්නවා වාගේ අභ්‍යවකාශ සම්පූර්ණ දිදුලව්වත් ආකාශ වස්තු නැතිසා පෙනෙන්නේ නැතුව වාගේ තියෙන මේ අන්ධකාර ලෝකය මේ භාවනා මනසිකාරය නිසා තමයි හිත යොදන දේ මන්න මේ විදිහට අර මුතු විලියන්සු ටිකක් පේනවා වගේ ආකාශ වස්තු පේනවා වගේ තමයි පේන්න පටන් ගන්නවා ඒ වගේ අතෝරක් නැතුව ගන්න. ඒ දුවිනේ ටික මේ ආලෝක කදම්බය දුමක් ඇද්දන කුස්සියනම් තිබිලා කුස්සියනගෙන දුමක් තියෙනවනම් ඒක පේන්න තියෙන්නේ දුවිලි හරහා වාත ආලෝක තාරාව හරහා අතෝරක් නැති වෙන දුවිලි කදම්බයක්. නමුත් ඒ ආලෝකයෙන් පිටතට ගියාම ඒ දුවිලි වෙන්නේ නැද්ද දුම් පේන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ආලෝකයේ කදම්බය තුල නම් හොඳට පේනවා. ආහනේ වගේ යෝගාචර පේනවා යම් තාක් මේක මානසිකාරය පවත්වනවාද ඒ තාක් දුරට මේක බලවේගී අන්තරාගාරයක් වගේ. ගලා හැලෙන දිය ඇල්ලක් වගේ. අතෝ රක්නතෝ ගල. මේක තමයි කියන්නේ සම්පති ලක්ෂණ කියලා. ගල. මේ ගැල්ම තුල පටලවිල්ල එන්නේ වරදවා ගැනීම සිද්ධ වෙන්නේ සංඥා ගැනෙන්නේ ඒක ඝණයක් විදිහට ආපු වෙලාවට තමයි. අතෝරක් නැතුව ගලන ගැල්මකුත් ඒක දිග බලල මනින්න පුළුවන් ඝන ආකාරයේ කෘත්‍ය රාශියක් සිද්ධ වෙනකොට මේ තේරම එකයි කියලා බාර ගැනීමෙන් තමයි අපි සතෙක් පුද්ගලයේ හොඳක් නරකක් ටිකක් පළලක් පමක් නහුණක් ගන්න. උන්තර එක එක අංශු එක එක කෘත්‍ය එක එක චිත්තක්ෂණ වලට කඩලා ගත්තොත් මේක කාටවත් මෛත්‍රියක් එහෙම නෙවෙයි. ඒ වගේම මේ අධි කම්පන චංචල ගතිය කාටවත් වේග කරන්නත් බෑ වේගය අඩු කරන්නත් බෑ. කවමදාකවත් ඒ ක්‍රියාවලිය තුළ ඉස්පාසුවක් නැහැ. ඉස්පාසු ගතියක් පේනවා තේරම එකට කරලා බලන්න. තේරම එකක් කියලා හිතනකොට කාලයක් පුරා සිද්ධ වෙන දේවල් එකින් එකට යන බන්ධනයක් තියෙනවා කියලා හිතනකොට තමයි යෝගේ අපිට සත්පුද්ගල සංඥාව ඇති වෙන්නේ. ඒක නිසා සංතති ලක්ෂණයේ දකින්න නම් ස්වභාව ලක්ෂණය දැකිය යුතු වගේම ස්වභාව ලක්ෂණේ ආසන්නව දකින්න ඕන. හොඳට සමීප වෙලා දකින්න හොඳට මනස්කාරය යොදලා දකින්න ඕන. ඒක සංගතියක් හැර මේ යටි මේට එහා ගන්න වෙන ආකාර ගතන් එහෙම නැත්නම් ප්‍රඥප්ති ඉස්ත්‍රි පුරුෂ භාව ඥාන පිරිවි අතපය කටබඩ මොනවාකට මෙතෙන් යනකොට නම් ප්‍රධාන වශයෙන්ම අර මූලික සත්‍ය සංඥා සූත්‍රයේ සඳහන් කරලා තියෙන විදිහට අසුභ සංඥා ආදීනව සංඥා විරාග සංඥා නිරෝධ සංඥා ආදී මේ සංඥාවල් බලපෑවේ නැත්නම් අපි ස්වභාවයෙන් යන්නේ මේ දේවල් සත්පුද්ගල ප්‍රත්‍යක්ෂ ප්‍රේස්ත්‍රේයට දාගෙන මේක නිත්‍යයි සුඛයි සුභයි කියලා බතන් ගන්න තමයි. ඒක එහෙම කවුරක්වත් කියලා දෙන්න ඕන කමක් නැහැ. ඒක සංසාරය. නමුත් සරුවචනාන්තේ මතක් කරනවා මේ වෙනකොට මේ දෙයට බහින පුද්ගලයා සුතමේ වශයෙන් හෝ චින්තාමේ වශයෙන් මේ අනිත්‍ය සංඥාව, දුක්ඛ සංඥාව, අසුභ සංඥාව, අනාත්ම සංඥාව වඩලා තියෙනවා නම් උන්ට මේ Taman ඉදිරි පිට අස්පනා පිට පේන මේ ශීඝ්‍ර වෙනස තුල වෙන විදිහට කියනවා මට කියා ගන්න බැද්දයක් මොකද වේගෙන් සිද්ධ වෙනවා කියලා යෝගාවචරය අතරන වෙන්නේ මෙන්න මේ අනිත්‍ය සංඥාව නැතිකම නිසා. කොහොම මේක තුල නිත්‍ය හොයන්න ගත්තොත් පටලවල කරකොල අතෑරියා වගේ අන්දමන්ද වෙනවා කලකොල. මේ තුල සුඛයක් සුභයක් හොයන්න ගත්තොත් අන්දමන්ද වෙනවා කලකොල. මේ තුල ආත්මයක් ගත්තොත් මේක මම වැඩි කරන්න ඕනේ අඩු කරන්න ඕනේ ඊළඟ කරන්න ඕනේ දුරස් කරන්න ඕනේ කියලා බැලුවොත් ආත්මයක් එනවා. මේ ඇති හැටියෙන් දැක්කා නම් ඒ පුද්ගලයාට ඒ වෙලාවට අනිත්‍ය සංඥාව, දුක්ඛ සංඥාව වගේ දේවල් හරියට නයිවිසට ප්‍රතිවිසක් ලැබුණා වගේ විශාල මුද්‍රජාන වහන්සේ කෙරේ ගෞරවයක් ඇති කරන සත්‍යය නිරූපණය කරන ලොකු මේ ඇත්තට වීමක් සිදු වෙනවා. ඒ නිසා මේ සංස්කෘති ලක්ෂණය දක්වපු කෙනා මේ සංස්කෘතිය උදේ ඉඳලා හැන්ද වෙනකන් නැත්නම් ඉඳගන්න ඉඳගන්න පරියන්කයක් පාසා සක්මක් කරන පාසා අහන් දකින්න වාරයක් පාසා මේක දැක ගන්න පුළුවන්. නමුත් මනසිකාරය අවශ්‍යයි. ඒ මනසිකාරේ යෝනිසෝ මනසිකාරයක් වෙනවා. අයෝනිසෝ මනසිකාරයක් නම් අනුවණින් නම් මෙනෙහි කරන්නේ, නොමගින් නම් මෙනෙහි කරන්නේ, ඔහු ඒ තුලින් අන්න සත්ව පුද්ගල සංඥාව ඇති කරගන්නවා. නුවණින් මෙනෙහි කරනවා කියලා කියන්නේ ක්‍රමයට මෙනෙහි කරනවා කියලා කියන්නේ මේ තුල ඇත්තා වූ අනාත්ම භාව, දුක්ඛ භාව, අසුභ භාව දැක ගන්න උත්සාහ කරනවා. මෙන්න මේ උත්සාහ කරනකොට පේන්න පටන් ගන්නවා කොයි පැත්තෙන් බැලුවත් කොයි වෙලාවට බැලුවත් කොයි ආකාරයෙන් බැලුවත් ආස්වාද ප්‍රසවාසය කරනකන් පිම්බීම හැකිලිම දාලා බැලුවත් පිම්බීම හැකිලිම කරන ආස්වාද ප්‍රසවාසය දාලා බැලුවත් එනසන් ධාතු මනසිකාට දාලා බැලුවත් මේ තුල පවතින මේ වගේ ශීඝ්‍ර වෙනස් වෙන ගතිය නම් කිසිසේත්ම අසති ලක්ෂ පාසාවක් නැති පෙළෙන සන්තාපන ගතියමයි ඒක උදේලා හැන්දගෙනකම් පේන තරමට හොඳයි ඉඳගන්න ගන්න පරියන්කයක් පාස දකින්න ප්‍රමාණයට හොඳයි. හොඳ කොහොමද? ආර්යයන් වහන්සේලාගේ පැත්තේ. බ්‍රහ්ම පාරය යන කට්ටියට හෝ සීල මාර්ගය යන කෙනෙකුට හෝ දාන මාර්ගය යන කෙනෙකුට නම් මේක බය උපදවන කෙනෙක් වෙන්න ඉඩ තියෙනවා. ඒ මොකද හේතුව භාවනා කරන්න කරන්ට ඉන්න පදරම දෙතරම. ඉන්න පදනම අභියෝගයට ලක් වෙනවා. ඉන්න පදනම නැවත සලකා බැලීමකට ආයාචනයක් තියෙනවා. එන්නේ ආයාතනෙන් තොරව තමයි සෑම සීල වාගමක උදාහරණත තොර අර කොට නැගිලා තියෙන්නේ. ඒ නිසා එයාත් අන්න මේ භාවනාව කරන්න කරන්ට ඒක නිබ්බිදාවකට නිර්වින්දනයකට එහෙම නැත්නම් පාළු තැනකට ගෙනියන නොදන්නා තැනකට ගෙනිලා අතහැරියා වාගේ අන්දමන්ද කරන්න පටන් ගන්නවා. ඒ මොකද සාම සංතති ලක්ෂණේ මත සාමාන්‍ය සෑම රූප ධර්මයකටම ආවේනික වූ අනිත්‍ය දුක්ඛ ලක්ෂණ දැක ගැනීම ඔහුට පේන්නේ ඉච්ඡා බංගත්වයක් වාගේ. ඔතන පේන්නේ වැරදිල්ලක් වාගේ, බඩලවිල්ලක් වාගේ, හිටපු තැන අන්දමන්ද වීමක් වාගේ. එහෙම නැත්නම් පදනම දෙදරා යාමක් වාගේ. ඒ නිසා දිගින් දිගටම මේ වෙනකොට කල්යාණ මිත්‍යාසය යෝනිසමනිකාරයේ ධර්මානුධර්ම ප්‍රතිපatti වගේ ගා ගුණ ධර්ම අවශ්‍යයි මේ ලැබෙන්නා වූ තොරතුරු පන්තිය හරි හැටියට අර්ථකථනය දී ගන්න. මේ තොරතුරු පන්තිය ලැබීමත් අර්ථකථනයේ වැරදි වීමත් සංසාරයේ කිසියම් ගෙවීමක් දරුව ඉබේම සිද්ධ අයෝනිසෝමනසිකාරයේ බේම සිද්ධ වෙන නිසා මේ කටයුත්ත භාවනා කරන කෙනාට පමණක් සිදු වෙනවා කියන්න අමාරුයි. භාවනා කරන කෙනාට විද්ධ වෙන්නේ මේක යෝනිසෝමනසිකාරය තමා ගැනීම පමණයි. මෙන්න මේ නිසා මේ රූප ධර්ම පිළිවෙලක් ඇත්ත ඇති ඇතිෙන් දකිමින් කාත මනසිකාරයේ දිගේ යෝනිසෝමනසිකාරයේ දිගේ ඉදිරියට ගමන් කරනවා ස්වභාව ලක්ෂණ වලින් සාන්තති ලක්ෂණයටත් සාන්තතියේ සාමාන්‍ය ලක්ෂණ වලටත් ගියාම ඒ බොහොම ඍජු වැඩ පිළිවෙලක්. නමුත් මේ වහා ධාතු මේ රූප ධාතු කොටස් වැඩ කරනකොට මේක හාත්පසින්ම නොපෙනෙන නාම ධර්ම රාශියකුත් මේත් එක්ක ක්‍රියාත්මක වෙනවා. ඒ නාම ධර්ම රාශිය නොදැනීමෙන් පාලනයකින් තොරව සංවරයකින් තොරව පාවිච්චි වෙනවා කියලා කියන්නේ ආයුෂ මනිකාරයමයි. සංසාරෙමයි බැඳීමමයි. එනිසා මේ නාම ධර්ම කොටස් යෝන්ස මනිකාරට හරවන්න නම් මනංච පජානාති ධම්මේච පජානාති යන්ත තද බයම් පරිච්ච උපපජ්ජති සංයෝජනං සංස පජානාති කියන අර ඊටාම සූක්ෂම ගැටේ මේ රූප ධර්මත් එක්කම මේ මේ යාදෙමින් යාදෙමින් සද්දෙමින් හැද්දෙමින් යන මේ නාම ධර්ම පිළිබඳ ආවෝදයක් අවශ්‍යයි. මොකද නාම රූප කියන දෙක අපි ඔය දැන ගැනීමේ මූල ධර්ම මේ පහසුවක් වෙන කරගත්තට මේ දෙන්නට වෙන්ව ජීවත් වෙන්න බෑ. ඉතින් ඒක තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා රූප ධර්ම වල මේ විදිහේ සංතති ලක්ෂණය දකිනකොට <clears throat> ඒ දකින දකින සංතතිය හිත මෑත් කරලා නැවතත් ප්‍රඥාක්තියට යොදවන්න අපි මන භාවනාව කැඩුනා, භාව සතිය කැඩුනා, සමාධිය කැඩුනා කියලා බය කරමින් විවිධාකාර දේවල් වෙන්න හේතු වෙන්නේ නාම ධර්මමයි. ඒ නිසා නාම ධර්ම වලින් තොරව අපට යන්න බෑ. ඒ නිසා සර්වඥාන්සේ මේ සලින්දිය දක්වන වෙලාවේදී අවසාන වශයෙන් මනංච පජානාති ධම්මේච පජානාති චංච තදුමයන් පටිච්චුප්පට්ටි සංයෝජනං කියලා වෙනමම ආයතනයක් වෙන්නලා කියනවා. බලනකොට මේ ආයතනයෙන් තමයි සෑම දේම වර්ණ කතා ගන්න. වෙස් බන්ධන. මේ වෙස් බැඳීම කරන තැන අර ඇහි කනේ නාසයේ දිවේ ශරීරයේ වෙන සෑම දෙයකම වඩා බොහෝමත්ම විචිත්‍ර ආයතනයක් වඩපත් වෙනවා මේ මනස. මේක තුල තමයි සෑම නළු නිලියෙක්ම ඒ චරිතයට අවශ්‍ය විදිහට වෙස් ගැනීම කරන්නේ. සම්පූර්ණ විද්‍යාකාරයක වැඩ පිළිවෙල මෙතන තමයි තියෙන්නේ. ඒ නිසා මේක ඉතාමත්ම වැදගත් වෙනවා. මේ අපි සරුවචනාන්ත දේශනා කරපු පරිජම උපාදේ වගේ ධර්ම ඇත්ත නැත්ත තේරුම් කර ගැනීමේ ව්‍යාකරණ පද්ධතිය, සමීකරණ පද්ධතිය මේකේ තියෙනවා. නමුත් ඒ නිසා හැම කෙනාම බයක් උපදවා ගන්න අවශ්‍ය කාරණාවක් නැහැ. ඒක තේරම දැනගෙන ඉන්න ඕනේ භාවනා කරන්නයි කියලා මොකද මේ නාම ධර්ම පද්ධති ගැන දැනුමක් ඇති ගුරුවරයෙක් අනුකම්පාවෙන් දෙන උපදේශ පන්තිය අනුව ක්‍රියාත්මක වෙනවා නම් විපස්සනාව කියලා කියන්නේ Tamanට පහසු තැනකින් පටන් ගන්න. පටන් අරගෙන ඒක ආසේවණය කරනවා. නැත්නම් ආශ්‍රය කරනවා. ආශ්‍රය කරනකොට අපිට මේ වැඩ පිළිවෙල යම් ප්‍රමාණයකට තමාතුල ක්‍රියාත්මක වෙන බවත් මඟට යනකොට එක්කෝ කම්මැලිකම නිසා එනත්තම් මේක පටලවිලා වැරදුනා කියලා හිතෙන නිසා හෝ මොකක් හරි එකින් අතර වෙන බවත් මේක භාවනා කරනකොට මේක තමයි හිත හදනවා කියන්නේ. අමාරුවට වැටෙන්නේ ඉස්සෙල්ලා මරණ මොහොතේ ඉඳි ඉස්සෙල්ලා මේක නැවත නැවතත් මම ආශ්‍රය කරන්න ඕන කමලිකම ආවත් ඒකාකාරීකම ආවත් බය අතුණක් කියලා මේක නැවත නැවතත් භාවිත මනසක් බවට. අත්ලෝක ධර්මයේ කම්පාන වෙන මනසක් බවට පත් කරගන්නකොට මේ නාම ධර්ම වලටත් ටිකෙන් ටික ටිකෙන් ටික ඒ පුද්ගලයා නොදැනම මුල් දෙන්න පටන් ඒ වුණත් ඒක සාක්ෂාත් කරණයක් සිද්ධ වෙන්න හරි හැටි සර්වචන් වහන්සේ බොහොම ලොකු සාක්ෂාත් කරන ලද්දේ අපට අනුමාන වශයෙන්වත් හිතා ගන්නට ඒක බහුලීකත කරන්නේ. නැවත නැවතත් මේ රූප ධර්මයේ දිහා බලන්න ඕනේ ආනාපානිය ගත්තනම් දිගටම ආනාපානිය කරන්න. ඉන්නේ නැගලිම ගත්තනම් ඒක දිගටම කරන්න ඕනේ මොකද මුලින් මුලින් ආනාපානිය හොවා පිම්බීම හැකිලිම වේවා ඒ සෑම දෙයක්ම අපි අපිට රුචි අපේ තෘෂ්ණා මාන දෘෂ්ටි එහෙම නැත්නම් කාම මේ ආශ්‍රව ධර්ම වලට කාම කාම ආශ්‍රව, භව ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව කියන මේ ආශ්‍රව ධර්ම තුලිනුයි අපි මේ රූප ධර්ම දකින්නේ. නැවත නැවතත් ඒ හරි සංඥාවක යෝනිසමනසිකාරකින් නැවත නැවතත් ඒ ආනාපානෙම ඒ පිම්බීම හැකීම බලනකොට අර අඩු වුණා වූ තුනී වුණා වූ ආශ්‍රව ධර්ම තුලින් ඒ රූප ධර්ම බලනකොට ඒ යෝගාවචරයටම ඒ තුල යම් ප්‍රමාණයක පරිණාමයක් සිදු වෙනවා. පටන් ගන්නකොට කාගේ තියෙන ඉතාමත් කලවම් වෙච්ච කෙලෙස් භරිත ආශ්‍රව ධර්මයන්ගෙන් පිරිච්ච ආකල්පයක්. ඒ කණ්ණාඩියෙන් තමයි පේන්නේ. වැඩ කරගෙන කරගෙන යනකොට මේ ආශ්‍රව ධර්ම ටිකෙන් ටික ටිකෙන් ටික ඒක යෝගාචරය නොදැනයි සිද්ධ වෙන්නේ. කැපි කැපි කැපි කැපි යනකොට භාවනාමාන පන්තිය නොකැඩී අඛණ්ඩව පවතිනවනම් ආශ්‍රව ධර්මයන්ගෙන් පාට නොවුණු නොකෙලෙසුණු ධාරා කොටාස දැක ගන්න පුළුවන්. ඒ නිසා නැවත නැවතත් නැවත නැවතත් මේ යාන්ත්‍රණය කරන්න ඕනේ. නොකළොත් ආශ්‍රව කියලා කියන්නේ ගොඩාක් කල් ශරීරය තුල කහිලා එන එන ඕනෙම අලුත් දෙයක් කියලා ගන්න පුළුවන් ධර්මයක්. ඒන් කෙලකේ. මේකට අද ඔය එක එක පරිවෘත්තීය ක්‍රියා ඒ වගේම බාහිර ලෙඩ රෝග පැතිරෙන ආකාරයේ වගේ හොයාගෙන යනකොට අද හොයාගෙන තියෙනවා පුදුමාකාරයේ වෙච්චල පැරණි සොයාගැනීම නෙවෙයි නව එළියට ආ වූ සංකීර්ණතාවයේ තේරුම් අරගත්තට පස්සේ අපි මේ හිතනවට වඩා මේ වෙලා මේ ප්‍රශ්නේ බොහෝමත්ම සංකීර්ණ බව වැටේ. නිදර්ශනයක් වශයෙන් ගත්තොත් අපි හැමදාම ආහාරයට ගන්නේ අපිට ගන්න පුළුවන් උපරිම පිරිසිදුවට හදාගත්ත රසමස උලක් තමයි. ඒකට ආත් දෙකක් සෝදා ගන්නවා පිඟානක් සෝදා ගන්න ඕනේ උයල් මනුස්සයත් අත් හොදාගෙන ඉන්න ඕනේ එළවලුත් හොදලා තියෙන්න ඕනේ ඒක තම්බලා සම්පූර්ණ විස බීජයෙන් තොරව උණු උණුවේ වළඳන්න ඕනේ මේ විදිහට මුඛේ පිරිසිදු වෙලා තියෙන්න ඕනේ දත් පිරිසිදු වෙලා තියෙන්න ඕනේ උගුරු පිරිසිදු වෙලා තියෙන්න ඕනේ ආමාශයේ විස පරණ මේ අජීර්ණ විස බීජ නොතිබෙන්න ඕනේ ඉතින් අපි පුදුමාකාර පිරිසුකමක් බලාපොරොත්තු වෙනවා මේ ශරීරයට වැටෙන ආහාර ටික පිරිසිදු කරගන්න. ඉතින් ඊට පස්සේ ආහාරයේ තියෙනා වූ මේ ඕජාව පුළුවන්තරම් හුරා ගැනීම තමයි මේ ආහාර ජීර්ණ පද්ධතියෙන් කෙරෙන්නේ. ඉතින් එහෙමනම් එළියට යන ඒවා පිරිසිදු දෙලිට යන්න එපා. අපි හැමදාම දාන්න පිරිසිදු දේවල් නම් ඒ ආහාර ජීරවල ඉතුරු වෙන සොඩු ටික බොහොම පිරිසිදුවට යන්න ඕන. නමුත් පුදුමාකාර ගඳයි. හැමදාම කෙනෙකුට පූජා කරන්න පුළුවන් තරම දෙයක් තමයි අපි වළඳන්නේ අපි අනුන්ට දෙන්නේ. නමුත් ඒ මනසගේ පිට වෙන දෙයට මොකද වෙන්නේ? හැමදාම ආවේනික ගඳක් තියෙනවා යන්තම් මේ නියපොත්ත කොනකට ගෑවුණා. ඇල්පෙනෙත් උඩකට ගෑවුණොත් ඕනේ ලොකු ආහාර ගොඩක් කෙලසන්න පුළුවන් තරම් දරාවක් මේ අසුචියකේ. ඉතින් මේ අසුචි හැමදාම කොහොමද ගඳ වෙන්නේ? මේ ශරීරයට මෙච්චර සුවඳ දුම් අල්ලනවා. මෙච්චර නාවනවා නම් මෙච්චර ලතු උරනවා නම් ගන්න ගන්න දේවල් පෙරලා හත්තරේ පෙරලා පිරිසිදු කරලා ගන්නවා නම් කොහෙන්ද මක්කල කෙලෙන්නේ? මේ ශාරීරිය අර කුඩා බඩවැල් ප්‍රදේශයේ විකතෝම මේ උරාගෙන උරාගෙන උරාගෙන තියෙන දේර උරාගෙන උදාගත්තට පස්සේ ඒ ඇතුලේදී අක්මාවෙන් තැන්පත් කරලා තියලා පරිවෘත්ති ක්‍රියාවට යොදාගත්තට පස්සේ උරාගත්ත දේවල් වල යම් යම් පරිවෘත්ති ක්‍රියා නිසා උපදින යම් යම් විසදාගු එකතු වෙච්චාම ඒවා තේරම අරගෙන ගිහිල්ලා මහා බඩ වැලේදී අර පිට වෙන්න තියෙන අසුචේත වක් ඒක නිසා පැය ගණන් මේ මහා බඩවැලේ අසුචි තැම්පත් කරගෙන ඉඳලා ඒ අසුචි ටිකට තමයි අර ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලින් ඉතුරු වෙන අපද්‍රව්‍ය ටික ආහාරයෙන් යම් කිසි විෂ දෙයක් හෝ පරණ වීම නිසා හෝ නොගැලපෙන ආහාර ද්‍රව්‍ය එක දෙකක් එකට වීම නිසා හොයන සෑම විෂ කොටසක්ම අර පිටවෙන්න ඕන මෙන්න කියලා තියෙන අසුචියට පිටක. ඒ නිසා එක එකම වර්ණයකට එන එකම ගඳකට. ඒ නිසා අපි ඒ කෘත්‍යයට යනකොට ආහාර මේකේතන යනකොට මල් මාල පලන් ගාගෙන ඉස්සේ කෘත්‍යයන් hina වෙවි සංවාචනයකට යන අවශ්‍යයි. ශරීර කෘත්‍ය කරන්න යනකොට ඉන්දියාවේ කතා කරලා කරනවා ලංකාවේ නම් රහස තමයි කරන්නේ. මොකද හරියම අපිරියයි එක දකින්ද අපිරියයි ගැන හිතනද ඉතින් සමහර එකට බුලත් දහපන සමහරු බීජ සුරුතු කරන මොකද ඒ තරම්ම මේක පුදුම අප්‍රිය කරන දෙයක්. කොහෙන්ද මේ අප්‍රිය හැමදාම එකතු වෙන්නේ? ආහාර ජීර්ණ පද්ධතිය කියලා කියන්නේ උරා ගන්න දෙයක් නෙවෙයි පිට කරන දෙයක් තියෙනවා. මුළු ආහාර ජීර්ණ පද්ධතිය පුරාම කරන්නේ උරා ගැනීම තමයි. නමුත් අවසාන කොටසදී අනවශ්‍ය අපද්‍රව්‍ය ටික එකට එකතු කරනවා. එකතු කරුවාට පස්සේ ඒ ස්ත්‍රියට ඒ පුරුෂයාට ආවේනික වූ ගඳක් ඒ අසුචිය දෙනවා. ඒ නිසා මොන ජරාවක ආවත් ඒ මනුස්සයාගේ අසුචිය එකම ගඳයි. අස්සයාගේ අසුචිය ඒ ගඳයි. අරකගේ අසුචි ඒ ගඳයි. බල්ලගේ අසුචි ඒ ගඳයි. නිලවගේ අසුචි ඒ ගඳයි. ඒ කන දේවල් විවිධ වුණාට දවසින් දවස ඒ අසුචිල එකම ගඳක් තියෙනවා. මොකද ආහාරයේට අර විස ටිකක් එකතු කිරීම ජීර්ණ පද්ධතිය අනිවාර්යයි. ඒ වගේම තමයි මధుරවා ලේගොණ්ඩ ගියාම අපි ලේ දන් දෙන්න කිසිම අකමැත්තක් නැහැ. නමුත් ඒක ලේ බොන්න ගියාම උරනවා විතරක් නෙවෙයි ඒ කාලඟ තියෙන විස බීජ ටිකක් ඉස්සල්ලාම ශරීරයට වීදිනවා. එතන තමයි ඌ මැලේරියා මඳුරාට බරව මඳුරාට එහෙම නැත්නම් අහිංසක මඳුරෙදි කියලා තීන්දුවේ. ලේ ඉරීම නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ ලේ උරන්න නම් ඌ අනිවාර්යයෙන්ම උගේ ඒ නලය සම්පූර්ණයෙන් කෙලවල පුරවලා ඒ කෙල ටිකක් ඇඟේ රුධිර ධාරාවට තල්ලු කරලා ඒ පාරම තමයි අනිත් පැත්තට උරන්නේ. අන්න අර මේ සම්බන්ධතාවය ඇති කිරීම තල්ලු කරන කෙල බිඳුවේ තමයි සම්පූර්ණ විසබීජ කියන්නේ. ඒ නිසා සම්පූර්ණ මනුෂ්‍ය දේහයක් කෙලසන්න පුළුවන් තරම් විසබීජ ටිකක් ඇතුල් කරලයි ඉරීම පටන් ගන්න. ඒ නිසා මේ සෑම පද්ධතියකම පුරා ගැනීම වගේම ස්ථාවය කිරීම තියෙනවා. ඒ නිසා ඇහෙන් සම්පූර්ණ රූප උරා ගන්නවාමයි කියලා හිතන්න අමාරුයි. චක්කු විඥානය පහළ වෙච්චාම ඒ චක්කු විඥානය කරන්නේ ඒ රූපාරාමනේ උකහා ගැනීම. නමුත් ඒ උකහා ගැනීම එහෙමම තියෙනවනම් මම හිතන සංසාර මිත්‍ර ගැට ගැහිලා. අපි මේ රූපෙට අපිට ඕන තරම් දේවල් අපිට අවශ්‍ය කරන දේවල් වෙස් ගැනීමක් තියෙනවා. අපිට ඕනේ තාලෙට වෙස් ගැනීමක්. ඒ වගේම කනට ඇහෙන ශබ්ද ඇහෙන දේම ඇහෙන තාලෙන් අපිට ඇහෙනවා නම් මෙච්චර ධනසන්නිවේදන අවශ්‍ය කරන්නේ එක්කනයි බණ කියන්නේ 10 15 දෙනෙක් අහනවා නමුත් 10 15 දෙනාට ඕන තාලෙටයි ඇහෙන්නේ මේක ඔප්පු කරලා පෙන්නන්න බෑ මොනම තාලයකට නමුත් බොරුවක් නන්නේ ඒ වගේම තමයි එකම කැම මේසෙන් තමයි කැම බෙදාගන්නේ ඔක්කොම රස බලනවා එක එකනාගේ රස පිළිබඳව ඇති අදහස වෙනස් එකම ගඳක් සුවඳක් එක එක්කෙනෙකුට විවිධයි. එකම ස්පර්ශය එක එකනට විවිධයි. එක එක අවස්ථාවල විවිධයි. මේ මොකද හේතුව ස්පර්ශය කියන ඒ මූලික සංනිවේදනයේ මතට අපි මොනෝදෝ අක්කරලා තමයි ඒක වළඳන්නේ. අක්කරලා තමයි අපි ඒක ආහාර කරගන්නේ. මේ ආහාර කිරීම සඳහා ඇතිවෙනා වූ මේ අපි ඒකට කරන දේ එන රූප රූප වශයෙන් දකින්නේ නැහැ. දැක්කට අපි මොනවද එකතු එන සද්දේ සද්ද වශයෙන් අපි අහන්නේ නැහැ. ඒකට අපේ ආවේනික ගති එකතු කරලා අපි ගන්න. ඊගාට නාසයේ කියන දිවෙන් වෙන ශරීරයෙන් සෑම සංඥාවකටම අපි මෙන්න මේ විදිහට මොනවද සෑම අරමුණකටම මොනවද එකතු කරන ගතිය මේ සංඥා චිත්ත දිට්ඨි කියන මට්ටමට ගන්න බෑ. මේ සංසිද්ධිය පෙන්වන්න තමයි මේ චූල වේදාල සූත්‍රයේදී ඒ සම්මදින්න රහත්මීනින් වහන්සේට අහපු ප්‍රශ්නේදී එතුමිය සඳහන් කරන්නේ චක්කුංච පටිච්ච රූපේච උපදිත චක්කු විඤ්ඤාණ. ඇහැට රූපයක් ආවම චක්කු විඤ්ඤාණේ පාවයි. පැතින සංගති පස්සෝ මේ ඇහත් ඇරිලා තියෙනවා නම් ආලෝකයේ තියෙන රූපයක් පේනවා නම් ඒ මනුෂයාගේ හිත තියෙනෙත් ඇහි නම් මේ වැඩ පිළිවෙල දිගට යන තාකල් මේ ස්පර්ශය දිදේ. පස්සපච්චය වේදනා. මේ ස්පර්ශය නිසා ඒ පුද්ගලයා එතනදී වින්දනයක් ලබනවා. යං වේදේති තං පඤ්ඤා. ඒ මේ වේදනා කරනදී ඒ පුද්ගලයා හඳුනා ගන්න හදනවා මේ ස්ත්‍රියාවක් පුරුෂයෙක් කීයේ දක්වා අම්මා එහෙම නැත්නම් මේ අම්ම කුඩා අම්මා මේ හතුරා ආදි වශයෙන් හඳුනා ගන්න. යම් සංජානාති සංවිතක්කේ. ඒක මට ඊටපස්සේ ආවා හොඳයි නරකයි දැක්කා හොඳයි නරකයි ආදී වශයෙන් ඒ මත විතක් කරනවා යම් විතක්කේති සම්පපංචේ ඒකට කොහෙන්දෝ අර පරණ පුරුදු මතක වලින් එකතු කරලා අර දැකපු දේ අපි මොඩක් වශයෙන් නිත්‍ය දෙයක් වශයෙන් සුභ වශයෙන් ආත්ම වශයෙන් පුදුමාකාර විදිහට මෙතෙන්දි සර්පා ගැනීමක් සිද්ධ වෙනවා යම් පපංචේති සතෝ නිතානම් පුරිදං පංච සංඥා සංකා සමුදාචාරන්ති අර අපි පුරවන දේ අපි අපි වගුරුවන දේ සම්පූර්ණ අපි දැකපු ප්‍රත්‍යක්ෂයේ සම්පූර්ණයෙන්ම ආවරණය කරලා අර අපේ ආලිත්තම් කරන චිත්‍රේ තමයි අපි දකින්නේ. ඊට පස්සේ පුද්ගලයා කියනවා මම දැක්කා මම ඇහුවා මම කතා කළා ඔක්කොම අත්ත තමයි ඒකට ප්‍රධාන වශයෙන් හේතු වෙච්ච ප්‍රත්‍යක්ෂයක් තියෙනවා නමුත් ඒ ප්‍රත්‍යක්ෂයේ මතු පිට සායම ආලිත්තම ඔක්කොම කරලා තියෙන අර සංඥා මට්ටමේ ඒ වගේම මේ ප්‍රපංචය මේ ක්‍රියාවලිය හැමදාම සිද්ධ වෙන්න අපි කිසිම දෙවීමක් කරන්නේ නැහැ. මේක තමයි සංසාර කියන්නේ එකොණ දෙකොණ එකතු කරලා ගැටලනවා සංයෝජන මාර්ගය. මේ සංයෝජන මාර්ගයේ දිහා බුදුහාමුදුරෝ කොච්චර පිළිසියෝ දැක්කත් පු탁ජන ලෝකෙට සත්‍ය පහකවත් අවශ්‍යතාවයක් උත් නැහැ ඕනකමකුත් නැහැ ඕනකම තුනක් දැනගන්න පුළුවන් කමකුත් නැහැ. නමුත් බුද්ධජනන වහන්සේ ලෝකේ පහළ වෙන්නේ මෙන්න මේ පු탁ජන ලෝකයාට මෙන්න මේ தત્ත්වේ ඔබ දකින්න දේ නෙවෙයි ඔය කතා කරන්නේ ඔබ දැක්කයි කියලා හිතන දේ. ඒ නිසා අරමුණ අපි අහනවා අමතාන්තත කරන්න ගියාම කොහොමද අරමුණ පේන්නේ? ඉතින් යෝගාවචර නානා ප්‍රදේවල් කියන හුඟාක් වෙලාවට කියන්නේ අරමුණ අකණ්ඩව මෙනෙහි කිරීමෙන් දැකපු දේ නෙවෙයි දැක්කයි කියලා හිතන දේ. ඒක කවවම කවදාකවත් ඥානයක් වෙන්නේ ඒ කාම කවදා ප්‍රත්‍යක්ෂයක් වෙන්නේ නැහැ. ඒ නිසා යෝගාවචරයට මේ යෝගාචර ගුරු කියන හදනෝනේ. සම්ප්‍රදාන මුසාවාද නෙවෙයි. මේ තමයි යෝගාචරයේ ආරම්භය හැටි. ඒක යෝගාචරය සිය සැරයක් කියන්නේ. දහස් සැරේ කියන්නේ දස දහස් සැරේ නැවත බලන්න ඕනේ. ඇත්තටම මම මේ පින්බෙනකොට මෙහිමයි කියලා කියප එක එහෙමමද? ඉන්නේ මම කියපු එකමද? ආන් හොයන හොයන හොයන යනකොට යෝගාචරය අපි මේකට කරනවා. ඒ කියන්නේ අනිත් කාර්යයෙන් කරපැයි වෙන සතිය. ඒ සතියෙන් කරන්නේ මොකද්ද? අර මුන්නේ මෙනෙහි කරමින් ප්‍රත්‍යක්ෂයේ ඉඳ දෙන්න හදනවා. අර හිතෙන් ඒකට වගුරුවන ආශ්‍රව ධර්ම සංඥාවල් මුළුන් තරම් කපායන. චින්තාමේ ඥාන, සුතමේ ඥාන හැකිතා කපාහැරලා ප්‍රත්‍යක්ෂයෙන් මතු කරගන්න උත්සාහ කරනවා. මේ ප්‍රත්‍යක්ෂයෙන් මතු කර ගැනීමට ගන්නා උත්සාහයට තන්නේ කරන බාධා කරන්නේ ගලන්නා වූ මේ ආශ්‍රව ධර්ම තමයි. මේ ප්‍රපංච ධර්ම තමයි. මේ සංඥා තමයි. නිසා අපි මේ සතිය තුල සක්‍රීය පැත්තකුත් තියෙනවා අක්‍රීය පැත්තකුත් තියෙනවා. සක්‍රීය පැත්ත තමයි අරමුණේ හැම සතහනක්ම හැම ආකාරයක්ම හැම ස්වභාවික ලක්ෂණයක්ම ඇති හැටියෙම දැක ගන්නට එන්නකොටම අරමුණ මතු වෙනකොටම අල්ලා ගැනීමට සූදානම් හිතක් සතියේ සක්‍රීය ඇති කරගන්න. මේ වෙනකොට හැඩගස්වන්න රූප මේ මේ ලාවන්‍ය කිරීම සඳහා පෙළ ගැනී සිටිනා වූ මේ සංඥාවෝ මේ ප්‍රපංචයෝ මේ මේ ආශ්‍රව ධර්ම කරන හොල්මන් අනන්තය අප්‍රමාණයි. ආනේ දිහාට වැඩි අවධානය යොමු කරන්න මේක අක්‍රියව දැනගන්න. සක්‍රියව ගෝචර අධ්‍යාත්ම අරමුණේ හිත නැවත නැවත යොදවන්න. මේ යොදවනකොට හිත নানা ආකාර කතන්දර පටන් ගන්නවා. මේක මෙහෙම වුණා නම් හොඳයි මෙහෙම වුණා නම් නරකයි ආදී වගේ ඒ නැත්නම් මේක තමයි මේ කියන්නේ ආදිවලින් තමයි අර චින්තාමය ඥාන සුතමේ ඥාන වැగిරෙන්න පටන් ගන්නවා මේක. ආනේ ප්‍රවාහය පිළිබඳව ක්‍රියා අවබෝධයක් යෝගාවචරයට තිබේ. අන්නේ අක්‍රියව සිදුවෙන දෙයට සක්‍රිය අවධාන යොමු වුණොත් සති විකුතිය. එඳා යෝගාවචරය නැවත නැවත හිත දෙහි යුත්තේ හිත යොමු කළ යුත්තේ හිත දමා ගැටිය යුත්තේ මූල කර්මස්ථානයේ ප්‍රත්‍යක්ෂයට. ඒන ප්‍රත්‍යක්ෂේ වතාලන්ට ඒන ප්‍රත්‍යක්ෂයට හැඩ ගන්නවන්ද විශ්වුණු අන්දන්න තමයි අපේ පරණ මතක සංඥාවල් ඒ ප්‍රපංච මේ ආශ්‍රව මේ සංයෝජන ධර්ම වතුවේ ඒව මතුවෙන බව නැත්තම් නිවන් දකින්න කවදාකවත් ඒව මතුවෙනවමයි මේ මතුවෙන දෙයට ව්‍යංජනන ව්‍යංජන වශයෙන් බලන්න යන්න එපා ව්‍යංජනන ව්‍යංජන වශයෙන් අරමුණම බලන්න නනිමිත්තක් ගායි රෝති ඥානභ්‍යංජනක් ගහයි හොති. ඒ අරමුණ මෙහෙම එනකොටම ආවා හොඳයි. මේක මෙහෙමයි කියලා එන දේ අනුව කවදාකවත් නිමිති ගන්න බෑ. ඔක්කොම ඒ වෙලාවට වැක්කෙරෙන කෙලෙස් ප්‍රවාහ. ඒ කෙලෙස්ක යන්තම් ගෑවුනොත් අර කිරි කලයක් දෝලා තොල කඳුලක් වැටුණා වගේ අර කෙලෙස් ඔක්කොම කෙලෙසෙන ප්‍රත්‍යක්ෂ යට ගිහිල්ලා ඒ වෙනුවට අනුමාන ඥාන, ඒ වෙනුවට චින්තාමය ඥාන පුදුමාකාර විදිහට පුරවගෙන තමයි බුදු වුණා වගේ හිතේ. හිතන හිතන දේ හිද්ද වෙන්න පටන් අරගන්නවා. ඒ නිසා ප්‍රඥා නෙවෙයි පඤ්ඤාක්තිය. ප්‍රඥා විසින් ප්‍රක්ෂේපණය කරන ලද්දේ ප්‍රත්‍යක්ෂය. සමහර ඇත්තන්ට මේ ආස්වාද ප්‍රසාරෝ මූල කර්මස්ථානෙට හිත දාලා ඒකට හොඳට තුනී වේගන යනකොට ඇහෙන් රූප පේනවා වගේ චක්කු විඥාණයට මොනවාක්වත් ආහාර නැති වෙනකොට චක්කු විඥානේ රූප හදාගෙන බලනවා මේක ඇත්ත රූපයකට වැඩිය බොහෝම සජීවී. ඒ චිත්තක්ෂණ හොඳටම පේනවා කියලා යෝගාචර කොච්චර දොරඬු කරන හොඳට මේක පැහැදිලි අරමුණේ නම් විතරයි. ඒ වගේම ශබ්ද ඇහෙනවා, hina වෙනවා, ඇහෙනවා, ගෝසාවල් ඇහෙනවා. මේ කනට අපි ආහාර නැතිව කරනකොට. ඒ මොකද ප්‍රධාන වශයෙන් මෙනෙහි කිරීමේ මූල කර්මස්ථානයේ හිත පවත්නකොට කනට ශබ්ද ඇහෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ කන ශබ්ද හදනවා. ඒකට ශබ්ද විඤ්ඤාති කියලා කියන්නේ. ඒක ප්‍රඥප්තියම තමයි. ඒක ඒ නිසා ප්‍රත්‍යක්ෂ කරන දෙයට වඩා ප්‍රකටව Tamanට ඕන දේව Taman දකිනවා. ඒ නිසා ප්‍රඥා විසින් ප්‍රක්ෂේපණය කරන දේ ප්‍රඥප්ති කියනවා විඤ්ඤාණ විසින් ප්‍රක්ෂේපණය කරන දේ විඤ්ඤාප්ති කියනවා. අපි කාය විඤ්ඤාප්ති කියනවා, පචී විඤ්ඤාප්ති කියලා කියනවා අනුන්ට අඟවන්න කරන ඉඟි. ආනි වගේ ඉඟි රාශියක් සෑම ආයතනයකම කියනවා. මේ නිවනින් මෙපිට නිවන ගැන නොසලකා නිවනින් මෙපිට මම මේ ඉන්දියෙන් යන්න ඕනේ එහෙම නැත්නම් අනුන්ට බණ කියන්න ඉගෙන ගන්න ඕනේ. අනුන්ට කමටහන් දෙන්න ඉගෙන ගන්න ඕනේ. ආදි වශයෙන් ලාමක ආසාව කියන්නේ අත අනිවාර්යයෙන්ම මෙන්න මේ වැඩේට අවු. ඊයත් ඇඟ වේලනකොට තවත් හොල්ලලා පටන් අරගත්තට පස්සේ අන්තිමට තමන් අර පිස්සාණන් අතාදමයි අතාදමයි කියලා ගොඩලම ඉන්න කියනකොට ඒ ළමයා අතක් දානවා. පිස්සාණන් ඔළුව වණයි ඔළුව වණයි කියන උත් ඔළුවයි. ආන්නේ වගේ භාවනා කරන කට්ටියට ඒ අර පුංචි පුංචි සංඥාවල් මෙව්වා මේ අනිවාර්ය වැඩපිළිවෙලේදී ඇතුලේ තියෙන ආස්තව අනුසේ ධර්ම මේ අලුත් ප්‍රත්‍යක්ෂ අරමුණ කෙලසන්ට ආදර හැටි ඒ නිසා මේ වැඩපිළිවෙල මම හොඳට මේ අක්‍රියව සක්‍රියව නෙවෙයි සචේතනිකනේ අචේතනිකව දැක ගන්න ඕනේ කියලා බලන්න හිතුවෝ කාලයක් යනකොට තේරෙන්න පටන් ගන්නවා මෙව්වා අපි ඉස්සර කොච්චර උද්දීපනය කරලා උඩ තියාගෙන මෙවට නම්බු කරා මේකෙන් වෙන්නේ මොකද්ද? ප්‍රත්‍යක්ෂ අරමුණට යවන හිත නැති වෙන එක විතරයි. අර එන රූප විඤ්ඤාති, එන තත්ද්ද විඤ්ඤාති, ගන්ධ, රස, පහස සෑම දෙයක්. උතුමාකාර විදිහට අපි මේ කයට ඇති ආසාව නිසා හරියට හොයන. භාවනා හොඳට විපස්සනා හිටම්පත් වෙනකොට ඇඟ දිගේ කුඹිනා ලියනවා වගේ තේරෙනවා. ඇහි කඳුළු වැක්කිරෙනා වගේ තේරෙනවා. නිකාන්තෙන් තාඩිය වැగిරෙන්නා වගේ තේරෙනවා. ඇඟ ඇතුලේ හිරි වැටෙන්නාසේ හිරි ඇරෙන්නාසේ නානාවිද ඒ ඒ කට්ටියගේ සින්දු ඒ කට්ටිය සංගතන පවත්තා. ඉතින් අපි මෙවුව හොයනවායි කියලා කියන්නේ එකක් මූල කර්මස්ථානේ අමතක කරනවා දෙක මේ කායක ලෙඩ වේදෝ සත්තු කයිදෝ ආදී වශයෙන් අර නිත්‍ය සංඥාවෙන් කුමාරසප්පෙන් හදාගෙන අපි මේ කය පිළිබඳව ලොකු කලබලයක් ලොකු ප්‍රතික්‍රියාවක් ලොකු අසංවර භාවයක් ලොකු අක්ෂාන්තියක් නමුත් මේක මේ දුර්ලභමක් මේක යෝගාවචර වෙදී අත් නොමිදී එන්න එන්න එන්න එන්න සතිය වැඩි කරන්න වැඩි කරන්න ඒ යෝගාවචරයට කරන්න වෙන්නේ මූල කර්මස්ථානය ප්‍රකට වුණත් අප්‍රකට වුණත් ෘචි වුණත් අර්ථි වුණත් අතරත වුණත් පිට වුණත් වර්තමානයේ තිබුණත් නැදා එහෙම හිත පවත්වමින් මේ වෙලාවට ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් එන හොල්මන් කියනවනේ ආන්නේ හොල්මන් හොල්මන් වශයෙන් දැකගන්න. ඒක සංඥා වශයෙන් දැන. ඒක සාව නැත්නම් ගෝචර අධ්‍යාත්මක අරමුණේ පවතින ආ වූ සතිය දිගට පවත්නකොට අර ගොල්ලයිලා නටලා නටලා නටලා නටලා මේ යෝගාවචරයාගේ හිත ඉස්සර ඉස්සර නම් කඩා ගන්නවා. පවුලම කඩා ගන්න බැරි වෙනකොට නිකන්ම පත වෙනවා. හරි සිතාත් කුමාරයා අර ගිහිගේ හැර යන්න ඉතලා දවසේ ඒ රාජ්‍ය ගානේ නියෝගයේ පරිජයන නටන්න පටන් ගත්ත නව නාටි කාණ්ඩතාවය. මේ මහා මායා දේවී ඉන්නවා. මේ මේ යසෝදරා ඒ හිතියට වෙනම නාටිකාංගනාව ඉන්නවා. කුමාරයා ඇඳට ගියාට පස්සේ එයා පිනවන්ත ගායනය කරන්න නලවන්ත ඉදිරිදි කරන්න උමර දික්කුදේ හැර කරබන් කරනවා. අර ගොල්ල හසු වැඩනකක් නැතුව නැතුව නැතුව නැතුව නමුත් ඒක රසවිඳින කෙනෙක් නැති නිසා අන්තිමට ඒ දීනාවල් මත ඒ උපකරණ මත උණුන් නැතිලා එළ වඳුරු ආගෙන කට ඇරගෙන සාතු ප්‍රදර්ශනය කරගෙන ඕනේ නිදා. කුමාරය නැගිටලා බලනකොට දැන් තේින්න පටන් ගත්තා මේක අනුභවණක් වා. මෙතෙක් කල නිදිමතන පානු ඉරස ආශාව නැගිටවන්න උත්සවෝ කුල්මත් කරන දඟලපු නාටකාංග ගන්න ධම්මක දෙලා. බැරි වෙලාවක් කුමාරයා කිව්වනම් ඒ වෙලාව කලයන් යන්න කියලා ඉතින් හත්පසින් වෙනස් කරා. කුමාරයා කෙරුවේ ඇතිදෙන්න නැතයි. තවත් කුමාරව කටුවාල් දෙන්නා කලින් දිනාව කුරුමිලේ හොඳ හයිය කණුවක ධම්මැද්ද බැඳලා හොඳ වරපට. අතෑරුවට පස්සේ ඉගේ අර කුළු ගතිය නිසා බෙල්ල කඩාගෙන නිවන් තරන්න නඩ. මේ වෙලාවේ උට ගහන්නවක්වත් හිතපන් කියන්නවක්වත් මත් කරන්නවත් අවශ්‍ය නැහැ. ඉතින් මේ ශික්ෂණයක අංගයක් තමයි. හොඳටම නටලා නටලා නටලා කණුව ගලව ගන්නත් බෑ. වරපට කඩා ගන්නත් බැරි නම් අන්තිම කණුව වලම ලගිනවා. මේ වගේ තමයි මූල කර්මස්ථානයේ හිතේ ගන්න ගත්තාම මේ සංඥා මේ ප්‍රපංච මේ සංයෝජන ධර්ම පුතුම විදියට උඩ දාන්න කොච්චර දාන්න පටන් ගන්නවා. ඊකට යෝගාවචරය විශේෂම විපස්සනා යෝගාවචරය සූදානම් වෙන්න උණු සූදානම් වෙලා මෙන්න මෙතන තමයි සංවරය ඇති කරගන්න නනිමිත්තක් ගායෝන් නානු ව්‍යංජනක් ගායෝදි යක්කාදි කරන මේ තං අසංගතං වේලන්තං උපජ්ජති පාපකා කුසල ධම්මා තත් සංවරං ආපයි. හිත මූල කර්මස්ථානෙව තියාගෙන ඉන්නකොට විවිධ උලිහිලි පාන, නිමිති පාන, විවිධ අංග පාන පටන් ගන්නවා. ඒවා ව්‍යංජන අනු ව්‍යංජන හොඳට පැහැදිලිව පෙන්වන්න පටන් ගන්නවා. යෝගාවචර හරියට අර සිද්ධාර්ථ කුමාරතුමාව හරි නැත්නම් කැලින්ගෙලා බඳපු මේ වගේ කුමාරකෝ නැත්නම් තණ්හාර තීරංගා කියන තුන් දෙනා මේ නැටිල්ලේදී සරුවචන් වහන්සේ මේ බුදු වෙන්න පොඩ්ඩකට ඉස්සලා බුදු මේ බුද්ධාන්තරයන් වහන්සේලා කොහොමද ඇසුරේ අන්න ඒ වගේ ඒක උඹලා ඕනේ නැතිලන්නට මම ඇහක් නෙවෙයි අරලා බලන්නේ කියලා ඒ සිගමේ ඉන්නකොට ඉතාමත් වේගෙ මේව හති වැඩේ මේවා ඉන්නන්නේම අපේ කුප්පන ගතිය මොකකින් හරි ප්‍රතික්‍රියා කරන්න ගත්තොත් ඒවට පණේ ප්‍රතික්‍රියාවක් නැතුව උද්දලයා ඉන්නවා අක්‍රීය බැල්මකින් ඒක දිහා බලන ඉන්නවා කියන එක තමයි ශාන්තිය ඒක තමයි උපේක්ෂාව කියලා කියන්නේ. ඒක විදිහට ඒක තමයි සංවරය කියලා කියන්නේ. මේක විපස්සනාදී පමණක්ම සිදුවෙන දෙයක්. ඒ නිසා විපස්සනා යෝග අවතරය ඒ මනංච පජානාති ධම්මේච පජානාති යංච තදු භයං පරිච්ඡෝපපජ්ජති සංයෝජනං කියන විදිහට අපි චක්කු විඥානයේ පහළ වෙන්න රූපයක් ඇවිල්ලා ඇහැට ආපාදගත වෙනකොටම මොන අභිධර්ම චිත්ත වීදි හැටියට කියනවනම් භවංග උපච්ඡේදයේ භවංග ඡාන භවංග උපච්ඡේ දිද්ද වෙලා කොන්න පංචද්වාරාවර්ජන සිත පහල වෙන කොහෙන්ද මේ සද්දය ආවේ එතකොට දුර වෙන ගිහිලා පණීර කාර්කයිල කියන ඇහැට එතකොට ඇහි හිත පහල මේ ඇහි හිත පහල වෙන ඒකේ රූපේ බාර ගන්න එතෙන්ද යන කම්ය අපි කියන්නේ සිංහලෙන් සුද දැක්කා විතරයි ඉත්තේ යාදු මුදියු කියන්නේ සුද දැක්කා විතරයි සංකඩිතනේ ඇතුණයි කියලා මේකෙන් කියන්නේ ඇහි වැඩ පටන් ගත්තා අනේ ඊට පස්සේ තමයි සංකීර්ණ ගොත්තපන ජවනාදී ඒ ඇති වුණා වූ ඒ රූප නිමිත්ත මත තීරණයක් ගන්න. ආ මේ ඊයේ දකපු ගෙනාමයි මේ හතුරේ මේ මිතුරෙක් ආදී වශයෙන් තීරණයක් ගන්න. තීරණයක් ගන්න එක විවස්ථාපනය කරන. ඔත්තපනය කරන. ඊට පස්සේ මේ මැත්තේ පැන පැන ඒක රස විඳලා අන්තිමට සදාරම්මන වශයෙන් තවත් චිත්ත විඳින අර දැකපු දේ මත තමන් ඇති කරගත්ත සංඥාව. ඒ නිසා මේ මනංච ප්‍රජානාති ධම්මේක ප්‍රජානාති කියනකොට මනෝ ධාතු මනෝ විඥාන ධාතු වශයෙන් මේක වෙන් කරලා පෙන්නනවා අර මුල් අවස්ථාව. චක්කු විඥානයේ පහළ වීම සම්පරිච්ඡේදයේ කියන ඔක්කොම මනෝ ධාතුවේ කෙලසිච්ච දෙයක් ඇත්තෙම නැහැ. ඉතාමත්ම මූලිකම අවස්ථාව. මෙන්න මෙතනදී මේ යෝගාචරය දකින්නවා කියලා මෙනෙහි කරන්න පටන් ගත්තොත් අර මතුවෙනා වූ රූපේ ව්‍යංජන ගැනීම, අමිති ගැනීම නතර වෙලා මෙනෙහි කිරීමට හිත යනවා. දකින්නවා කියලා මෙනෙහි කරන්න පටන් ගන්නවා. මෙනෙහි කරන තාකල් ඒ දකින්න රූපේ ස්ත්‍රීද පුරුෂද හොඳ නරකද කියලා ඒ මත අර හිතෙන් මේ ප්‍රපංච කිරීම. දිගින් දිගට දිගින් දිගට ඒ මතේ රමණීය කිරීම නතර වෙනවා. ඉතින් මේක ඇත්තටම සාමාන්‍ය කාමාවචර කාම ලෝකයේ බුද්ධලේකට දඬුවමක් වගේ තමයි පේන්නේ. මේ මිනිසයා හිතන්නේ මේ පෙරකින් කරලා ලැබිච්ච ඇස් දෙක හොඳ නිසා. මෙච්චර වටිනා රූපයක් හම්බුණා. ඒක රස විඳ ගන්න දෙන්නේ නැතුව ඒ වෙනුවට දකින්න දකින්නවා කියලා මෙනෙහි කරන්න ගියාම මේ මිනිසයාට වෙන්නේ ඒක නිකන් මහත්මිය උයාගත්ත බත කන්න දෙන්න තීන්ති ආකාරයක් වගේ. මොහොත සර්වඥාන්තේ කියන්නේ මතක් කරන්නේ මෙන්න මේ ආකාරයේ දකින්න රූපේ මත තණ්හා දෘෂ්ටි මාන වශයෙන් ප්‍රපංච කළොත් ඒකාන්තෙම අයුෂ මනසකාරයයි ඒකාන්තෙම චේතනා පහළ වෙනවා ඒකාන්තෙම කරවනවා. ඒකාන්තයේ මේ රූපේ අපි මවාගත්ත ඒ රූපයට ප්‍රතික්‍රියා කරන නිකන් වහලෙක් බවට ඒ ප්‍රපංච සංඥා සංඛාවන් විසින් යටපත් කරන වහලෙක් බවට පත් වෙනවා. ඉතින් ඒක නම් මේ රසාස්වාදය කියලා කියන්නේ ඒක නම් මනුස්සකමේ උසස්ම දෙය කියලා හිතනවනම් සර්වඥාන්ත කවදාකවත් ඒත්තන්ට ඒ ධර්ම දේශනා කරන්නවත් ශික්ෂා පද පනවන්නවත් යන්නේ. උන්වහන්සේ මතු කරලා දෙනවා මේක තමයි සංසාරය කියන්නේ මේක ස්වභාවයෙන් සහජයෙන් වෙන දේ. මෙන්න මේක කඩා ගන්න පුළුවන් එකම එක පුද්ගලයා මිනිස්සයා පමණයි. එහෙමනම් ඔහු දැනගන්න ඕනේ මම දැන් අහුවෙලා ඉවරයි. මම සංඥාවල් ඇති කරලා ඉවරයි. මම ප්‍රපංච ඇති කරලා ඉවරයි. මම සංයෝජන ඇති කරලා ඉවරයි. මට මේ දවසේ මීට කලින් මේ මේ සංකීර්ණයට වැටෙන්න ඉස්සර වෙලා මට දැක ගන්න ලැබේවා කියන අර යෝනිසෝ මනසිකාරය කියන ඇති වෙනකොටම ඇති හැටි දැක ගැනීමේ ස්වභාවයට රූපේ දකින්නකොට මෙනෙහි කරන්නේ කටයුතු කරනවා නම් ඒ පුද්ගලයාට සංයෝජන ඇති නොවෙනව නෙවෙයි. කොච්චර දෝ සංයෝජන ඇති වෙනවා. නමුත් ඒ කෙරෙහි පූර්ණ නැත්නම් සක්‍රීය අවධානයක් යොමු කරන්නේ. සක්‍රීය සක්‍රීය අවධානය යොමු කරන්නේ ප්‍රත්‍යක්ෂයෙන්. දකින්නවා කියන ධර්මතාවය. එතකොට මේ දකින්න දේ මත ඇති වෙන ආසාවල් තරහවල් ඔහුට මේ අක්‍රියව සිදු වෙන්න පටන් ගන්නවා. මේක බොහෝ කාලයක් රූපේ මත දකින්නවා කියලා මෙනෙහි කරමින් ඉන්නකොට ඉන්නකොට තමයි මේක මට මම ඉස්සර හිතා හිටිය හතුරෙක් කියලානේ නැත්නම් අර මේ ආව විද්‍යාවින කොට අර එකපාරට ලෝංගාල සබ්දයක් ආවම ආව හිතේක අහකට වෙනවා කියලා තමයි. නමුත් ආපහු ගිහින් එතන කියලා බලනකොට තේරෙනවා අර නිින්දදී බය වීමක් නිකක් බෙලිගිරියක් වටලා තියෙන කල්ලක්. ඒ ආපහු ගිය නිසායි දැක්කේ. ආන්නේ වගේ මේ සිංහාගේ උපකාර උපකාරයෙන් තොරව ආව කවදාවත් අපව යන්නේ ඉන්නේ වගේ බුදුරජාණන් වහන්සේ සිංහ උපකාරයක් තමයි කරන්නේ ඒ දැකපු දෙයම නැවතත් නැවතත් මුල ඇති තාලෙම දැක ගැනීම සඳහා දකින්න බව මෙනෙහි කරන්න. අවදාකත් ඒ Taman හිතාගත්ත Taman මවාගත්ත රූප දිගේ ගියොත් කවමදාකත් ගොඩේ ඒක නිසා මේ වෙලාවේදී මනස වැඩ කරන්නේ කොහොමද? ඒකට ඇති වුණා වූ ධර්මතාවයන් වැඩ කරන්නේ කොහොමද? ඒ ධර්මතාවයන් කවදාකවත් නරකයි හොඳයි නරකයි කියලා වෙන් කරන්නේ. අනිවාර්යයෙන්ම අවශ්‍ය කරලා තියෙනවා හොඳ හොඳ වශයෙන් උත් නරක නරක වශයෙන් විතර දැනගන්න අරින්න ඕනේ. එතකොට තමයි මේ පුද්ගලයාට මනස කියන්නේ මේකයි, ඒකට ආව ධර්මතාවය කියන්නේ මේකයි, ඒ මැද ඇති වුණා වූ ප්‍රත්‍යুৎපන්න ධර්ම වෙන සංයෝජනය කියන්නේ මේකයි ආදී වශයෙන් උදේට විසඳලා ගන්න. ඔය කාලේ තුල යෝගාචරයේ මොනම ගුණ විශේෂයක් අත්දැකේ. උගල දෙනෙක් විතර මේ භාවනා කරන්න පටන් ගත්තා නම් අන්ගෙන්න ඕනේ මේ විදිහට මේ විදිහට සංවර වෙන්න ඕනේ සංවර වෙනවා නම් හැබැයි එකක් තේරුම් ගන්න Tamanට පාසු. නමුත් ඒක හුදු රංගපෑමක් පමණයි. නමුත් මේ රංගපෑම පහුවෙනකොට ඔහුට ලොකු වාසියක් වෙනවා හේතුවක් වෙනවා. මේව නැත්තම් අපිට මේ සිද්ධිය සාහසිත දැක ගන්න බැරි නිසා. නමුත් මේක නෙවෙයි භාවනාවෙන් ඇති වෙන ශික්ෂණය. භාවනාවෙන් ඇති වෙන ශික්ෂණය නම් මේ වගේ වෙලාවක සංසාරෙ මෙතෙක් කල් අපි මේ භාවනා නොකර කොච්චරනම් සංවේදීතම පහල කරන්න ඇද්ද? කොච්චර ඇත්ත තියදී අපි ඇත්ත බොරු වශයෙන් තේරුම් ගන්නට ඇද්ද? මේ සත්‍ය විසින් ඇති කර දෙන ඒ ප්‍රත්‍යක්ෂයේ හැටි මෙහිමයි ප්‍රත්‍යක්ෂයේ මත අපි වගුරුව ආශව ධර්ම මෙහිමයි අනුසේ ධර්ම මෙහිමයි සංඥාවල් මෙහිමයි ප්‍රපංච මෙහිමයි කියලා තේරුම් ගත්ත දේවල් දකිනකොට අපිට ආය දුකම වන්ට වෙන කවුරක්වත් දෙවි කෙනෙක් වෙන්නේ සම්පූර්ණ මැවීම කරන්නේ අපිමයි අවිද්‍යාව පළු දෙකකට තේදෙනවා ඇත්ත ඇති ඇති නොදැනීමේ අවිද්‍යාව සහ නැත්ත ඇත්ත කරගෙන අවිද්‍යාව කියලා දෙකක් මේකේ භයානක දේ තමයි මේ නැත්ත ඇති කර නැත්ත ඇත්ත කරලා දේ පෙන්වන්න හදන අවිද්‍යාව ඒක නම් කවදාකවත් කෙනෙකුට තව කෙනෙක් සුව කරන්නේ මේ නැත්ත ඇත්ත කරලා දෙන්නේ නැත්නම් ඇත්ත නැත්ත කරලා දෙන්නේ මේ මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව කියන එක බුද්ධලියකට අයිති දෙයක් නෙවෙයි. අපි හිතුවට ඒක අපි තුල ක්‍රියාත්මක වුණාට ඒක අපට අයිති දෙයක් නෙවෙයි. අපිට කරන්න පුළුවන් එකම දේ තමයි ක්‍රියාත්මක වෙනකොටම ඒක දැනගන්න. ඒ තරම් විශේෂ ඥානය වෙන මොනම සත්‍යකටවත් නැහැ. මනුෂ්‍යයන් ලබන්න පුළුවන් ඒක තමයි ශ්‍රේෂ්ඨම. ඒ නිසා අවිද්‍යාව තිබිය යුතුමයි. නැත්තම් නිවනක් නැහැ. නමුත් මේ අවිද්‍යාව අවිද්‍යාව වශයෙන්ම දැක්කා. ඒ වගේම තමයි කාටවත් වෙන කෙනෙකුට උදව් කරන්නත් දා මේ අවිද්‍යාව සම්බන්ධයෙන් ඒ නිසා අපි මේ අවිද්‍යාව නිතරම හැම දැකීමක්ම ක්‍රියාත්මක වෙනොත් මට මේක දැක ගන්න ලැබේවා. මේක පහ වුණොත් අල්ලන්නම. එනකොටම දැක ගන්න ලැබේවා කියන දහස තියෙනවා. මේවත් අනිත්‍යයි. මේකත් දුකයි. මේකත් අනාත්මයි. ඒ නිසා මට මේක එනකොටම දැක ගන්න පුළුවන්කමක් තියෙන නිසායි සර්වචනන්සේ බාහිර කතා කරලා කිව්වේ දිත්තේ දිත්තවත් සම්භවිෂය. දැකීමේ හුදු දැකීමෙන් නතර වෙන්න පුළුවන්. ඒ මතු මත ප්‍රපංච කිරීම අනිවාර්ය නෑ. ඒ නිසා බාහ්‍ය දැකීම දැකීම පමණින් නතර කරා. නතර කළොත් මෙතනක් නෑ, එතනක් නෑ, මේ දෙක අතර නැදත් නෑ. මනසක් නෑ, ධර්මයක් නෑ, මේ දෙක අතර නැති සංයෝජන ධර්මයක් නෑ. ඒ නිසා මේක බුදුරජාණන් වහන්සේ ඇති කරපු දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ මේ පුරුද්ද නිසා අපි දකින්න දෙයට අරුමු එකතු කරලා ඒක අපේ තාලෙට වනසගෙන අපේ තාලෙට කෙලසගෙන ඒ මතු මැත්තේ රණ්ඩු කරන නිසා තමයි මේ වාද විවාද කලහ තුවන් තුවන් පේසුඤ්ඤම් ඔක්කොම තියෙනවා අපි අර මුලට හිත ගෙනිච්ච අනන්තිත් වීදියේ අපිට හොඳට තේරෙනවා මේක ඕනනම් සුරේර දකින්න පුළුවන් ඕනනම් අසුබේට දකින්න පුළුවන් එහෙනම් නැත්තම් සුභාසුබ නැත්තම් දකින්න පුළුවන් පහතනාදිගේ තියෙන ශ්‍රේෂ්ඨත්වයේ වන්දනීය තත්ත්වය ඉච්චරයි පුතඥය පරංගන්නේ රහත් වෙලා ගන්න වෙන විදිහට කියනවනම් චිත්ත වීජයේ මුලදී කිසිම ක්ලේශයක් නැහැ නමුත් අර ඊටාම ශීඝ්‍රයෙන් අර පුරුදුතාවට මේ කෙලෙස් වගුරු වල අර වීදි අපිට ඕනේ ගඳ ගස්සලා ඒ මතු මතේ ඒක ඔප්පු කරලා දෙන්න දඟලන දඟලිල්ලක් නිසා තමයි මේ ලෝකෙේ වාද විවාද රහිත රාශියක් වෙලා තියෙන්නේ. බුදුජානනාතික ධර්මයේ වාදයකට සුදු දෙනවන ඒ තියෙන වලිගයල්ල. ඉත යව ආන්දායව වල්පත ගත්තාසේ පස්සෙන් ඇල්ලුවොත් නම් වලිගයම. නමුත් වෙන ක්‍රමයකට නෑ. අපිට දෙන වරද්ද වරද්ද වලිගෙන් අල්ලගෙන ඊට පහුවෙන්ද මේ වලිගෙ ඊට වඩා ටිකක් මුලින්. තව දාසක කඳි. තවත් ඉස්සරහට ගිහලා බෙල්ලෙන් මල්ල ගන්න ඕනේ කිය අනුකූල ප්‍රතිපදාවට යනකොට මේ නාම රූප ධර්ම දෙකේම සංසිද්ධිය දැක් ගන්නවා. මෙතෙන් යනකොට ඉතින් මට මුලින් කියන දැනයි තාම ගැඹුරුයි ධර්මයේ මේ ධර්මයේ කවදාක පටන් ගත්ත කෙලවරක් නැහැ. මේ ධර්මයේ කවදාකවත් කෙලවර වෙන තරක් නැහැ. මේ ධර්මයේ ಜಾති දෙකකුත් නැහැ. මේ ධර්මයේ අපිට තියෙන්නේ ඒ අතීතා තත්වයේ ඇති හැටියෙන් දැක ගැනීම ප්‍රමණය. ඒ සඳහා අනිවාර්යයෙන්ම අපේ ඇති අදුපාඩුකම් අවිද්‍යාව වගේ දේවල් අවශ්‍ය කරනවා. නමුත් මේ දේ චක්‍රීකරණය කරලා නැවතත් ඒක විද්‍යාව පිණිස පිහිටුවා ගැනීම එකම හැකියාව තියෙන්නේ මේ මිනිස්යාට විශේෂම සම්‍යක් දෘෂ්ටික ඇත්තන්දයි ඒනිත් ඒ සඳහා ගත කරන යෝගාවචර පිරිසක් වෙච්චහම ඒ කරන උත්සාහය පවා පුදුමාකාර විදිහේ ආර්ය පරිශීලනයක් පාඩපත් වෙනවා ඒ නිසා අපිට මෙතෙක් කරගෙන ගිය වැඩ පිළිවෙලදී යම්තා ඩිංගිත්තක් හෝ අහුවෙලා හෝ සතිය පිටවා ගන්න පුළුවන් ශක්තියක් ඇති වෙලා තියෙනවනේ අදිස්ථාන කරන්න ඕනේ ඒ අරමුණ මතම හැකිතාක් මීට කලින් මීට පොට්ටකට කලින් සතිය ඇති කර ගැනීම තමයි යෝනිසෝමනසිකාරයට දෙන්න පුළුවන් හොඳම අර්ථකතනේ ඒ නිසා යෝනිසෝමනසිකාරය ඇති කර ගැනීම තමයි මේ විද්‍යාව මේ අවිද්‍යාව නැති කර ගැනීම පරතෝ ഘോഷය තිය අධ්‍යක් යෝනිසෝමනසිකාරය අනුගෙන් අහුන් කන් දෙන්න ඕනේ මෙන්න මෙහෙම ව්‍යාකරණයකට මේක වැඩ වෙන්නේ ඉන්න මෙහෙම සමීකරණයකට යන්නේ කියලා ඒ වගේ යෝනිසෝමනසිකාරය ඇති කර ගන්න එතකොට ඕන සම්මිය දෘෂ්ටි පහළ වෙනවා ඒ නිසා අපි මේ මනස පිළිබඳ ඉගෙන ගත්තා කය පිළිබඳ ඉගෙන ගත්තා. ඒ පිළිබඳ ඉගෙන ගන්න ආකාරණු වගේම අපි කරගෙන යන භාවනා මේට වඩා තාම සමීප උත්සන්නව ඇති වෙනකොටම දැකගැනීමේ ශක්තිය, එළඹ සිටීමේ සතිය වැඩි වෙන්න වැඩි වෙන්න මේ ධර්මයේ අස්තාව රසවත් බව වැඩි වෙනවා කියන දිනාටම ඒ විදිහට මේක පරතෝගෝචක් වේවා යෝනිසමංචකාරයේට රුකුලක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිති ධර්ම දේශනාවන් කියන සමාප්තයි. සාවතාචම් යේහි සංගතං පුඤ්ඤ සම්පදං සබ්බේ දීවානුමෝදන්තු සබ්බං පත්ති සිද්ධියා චත්තාවතාචම් යේහි සංගතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු චත්තාවතාචම්මේහි සංගතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු පත්ති දිත්‍යා කාදත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං ධම්මනුමෝදිत्वा තිරං රක්ඛන්තු දාසනං ආකාදත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං ධම්මනුමෝදිत्वा තිරං රක්ඛන්තු දේශනං ආකාදත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං ධම්මනුමෝදිत्वा තිරං රක්ඛන්තු මං කරං ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ වේදනාව හොඳ කියන එක නම් හොඳට කර්ම වායසේ යොදන්නේ නැත. ධර්මයි ජීවත් හොඳතෝම කිතු සංසාරේ සුදුසුයි. නමුත් ඒක මේ මොන කලාතුරකින් තමයි ඒ තරුණ යෞවන වයසේදී කාට හරි හොඳ වින්දනයක් තියෙන වෙලාවක මේ ධර්ම රසයේ වින්දනයට යන්නේ ඉස්හාමත්ම කලාවක්. ඒක ඉස්හාමත්ම මේ ආචාරීමක් විදියක් තමයි ඒ තරුණ යොබ්බන වයසේදී වේදනාව හොඳම තියෙන වෙලාව කියන්නේ. ඒ ඉදිවන් දුර්වල වේගන යන වෙලාව සංයතන වේදනාව අඩු වෙලා මේ ඇහ පේන නැති වෙනවා කන පේන නැති වෙනවා එතකොට ඉන එක හුඟක් වෙලාවට බොහොම අමාරුයි මේ ජීවිතයෙන් ප්‍රයෝජන ගැනීම සඳහා යොදව ගන්න මොකද අර තරුණ හොඳ වේදනාව තියෙන වෙලාව තමයි මේ සමීකරණය හොඳ ලස්සන දෙන්නේ එහෙනම් මේ යාන්ත්‍රණය හොඳට මේ අස්තනාපිට පේන්නේ ඉතින් කියන්න බෑ අපිට මේ වෛද්‍ය කියන නිවන් දැකලා බෑ කියන එක මොකද විද්‍යාන සංකේතන කර්ම යොවන මනසදීම මේ යෝගාචර ජීවිතේ පෙළඹෙනවා නම් ඒ පෙළඹීම උලෝක සාන්තියට හේතු වෙනවා තමන්ගේ බාහිරේ මේ පුද්ගලයා බොහෝම සමීප අවස්ථාවකදී දෙක සිද්ධියේ ඉතාමත් සක්‍රිය භූමිකාවක් යාරතියි. ඒ සුබලාට ඒක මේ සංසාරේ තමයි ඇද. නිසා වේදනාවම තමයි හොඳට සිටින නරකට සිටින. ධම්ම සංඥා ලෝකී තීරුපස්සාක සමාධිගත විඥානා එලෙනෙදි විඥානා කියන්නේ මේ මනෝ විඥාන දා මනෝ විඥානයේදී අර විද්‍යාවේ ධර්ම සංඥාවෙන් ගන්නා වූ ආකාර සතහන මේ විඥානේ ගන්න තමයි ඒ උනාට හිත ගන්නෑ මේ මේකේ දුක දුක් අදුක්ඛ කියන වේදනාවලින් තියෙන ශක්තියක් මේ විඥානේ තියෙන. මේ එතනක් තියෙන ඕන ධර්ම කියන්නේ මනෝ සංපස්සයක් වුණා. නැත්නම් අර අර අඳුර ගන්නත් දුරවකට අරෝ පැටවලේ තමයි. උන්ට මේ පිටේ ගෙනියන්න මොනවද කියලා හැංගීමක් නැහැ. ඒක ඉතින් මේ මගේ ජීවිතේ මිනිස්සයා තමයි දැනගන්නේ. ඒ නිසා බුද්ධ ඥානාන්තය පිළිබඳ ගෞරවය සත්‍යංග නැත්තම් ඒක පරතෝදෝෂේ නැත්තම් කවුරු දායක සංගම්පිතයක් වෙන්නේ. පරතෝදෝෂයත් උනේ තමන්ගේ පියුන්සෝමනිකාරේ ඒ ඒ වෙලාවේ ඒ ඒ දේ දැක ගැනීමේ තියෙන අර විහිදිච්ච ගතිය එහෙම නැත්නම් ඒ පෙළඹිච්ච ගතිය දෙකම ඇති වෙන නැත්තම් සංගම්පිතය පාලනය. පරතෝදෝෂයෙන් තමයි අර ශ්‍රද්ධාවෙන් තමයි පරතෝදෝෂය ගන්න. ඉතින් ඒක පතුලිකාගේ මනස දිව්‍යනාථ මිත්‍ර අදහනවා කියලා අපි කියන්නේ කියන්නේ නැහැ. මිනිස්සු කරන්නේ මේ මිනිස්සුන්ට ඒක හරි ඒක තමයි අන්තිම අවසාන ශක්තිය කියලා මිනිස්සු යන. ඉතින් අපි දන්න භාගවත් ප්‍රශ්නයක් දෙත් ඇති වෙනවා. භෞතිකය මෙහෙම නැහැ කියලා ගත්තත් යෝජනමන්තකාරය ආවේ නැත්නම් බුදුහාමුදුරන්ගේ කොච්චර මේ ගුණ කිව්වට මේ මේ ධර්මයේ සමන්ත සුවසංකාරගත කරගන්න හැකියාවක් නැති වෙනවා. ඒකද අර මනෝ සම්පතේ ධර්මානුකූල ධර්මානුයන බැලීම නැහැ. එහෙනම් කොච්චර ගන්නත් ඒක මේ පිච්චි පිච්චි අනාමසක ගුණයකට පිටන්නේ. ඒ නිසා ඒකයි කියන්නේ යෝගාචර ජීවිතයක තියෙන වටිනාකම. ඒ අසු බොහොම ශ්‍රද්ධාවක් තියෙනවා. මට කොහොම හරි මේක වටහා ගන්න ඕන කියලා නිතරම අධ්‍යක්ෂින් ලංකර කර පෙන්නනවා. ධර්මයේ ඇහෙන තවත් වෙනවා, කල්යාණ මිත්‍ර ආශ්‍රය කරනවා. පස්ති විස්තරින් ඉන්දියාව හරියට ගන්නවා. මේ විතර වේදනා සඳහන් කරන්නේ රාගය ප්‍රහාණය කළා හෝ රාග ප්‍රහාණය පිළිබඳ පිළිපන්නා. දෙකම තමයි සමකරලා. සම්පූර්ණ රාගය ප්‍රහාණය කරගෙන රහතන් වහන්සේ හෝ රහත් මාර්ගයට පිළිපැදෙන මේ ධර්මතම උදාර වස්තුවක් නැත්නම් බුද්ධඥානාසිකදී මේ සාමයේ මොනවද ධායක පරිභෝගයෙන් පරිභෝග කරන් කරන් බුද්ධඥානාසිකදී දාල දෙවිව තියෙනවා ඒකට දෙන්නේ විචාරය ඒකයි අර ලෝක ජීවිතේ තියෙන වටිනාකම තේරුම් ගන්න ඉන්න සාක්ෂි තමයි මේ ගැඹුරු කරගත්තොත් ගැඹුරු වෙනවා දැන් වෙලාවේ සිදුවෙන දේ. ඒ නිසා අපි වෙනතේ ගැඹුරු කියලා කියනවා නම් ඒ තරම්ම සංසාරේ වසයි කියන එකයි තේරෙන්නේ. ගැඹුරු උනත් නැතුණත් මෙතරම්යි කියන්නේ. ඒ වගේම මේක හැම චිත්තක්ෂණයකම ක්‍රියාත්මක වෙනවා. අපි ගන්න ප්‍රයත්න නිසා අපිට පුළුවන් තරම් මුලට ය아가න්න පුළුවන් වෙනවා නම් ඒක තමයි මනුෂ්‍ය ජීවිතයේ තියෙන ලොකුම ප්‍රයත්නය. ඒකේ සාර්ථකත්වය නැත්නම් ලොකුම වේදේම කියලා කියන්නේ. ගැඹුරුකය කියලා කියනවා. නිවේදනය කියනකොට වේදනාව සඳහන් වෙනවා ගම්බිර නිවේ කියලා අනුදාන්තය කියලා කියන්නවත් එකයි. මේක තේරුම් ගන්න දෙයක් නෙමෙයි. තේරෙන සංකාරයෙන් කල්පන අපි විද්‍යාවේ සංස්කාරයේ ඒ විතරක්ම අර මේක සමීපී ආරියසත් කියන්නේ. ගන්නවා කියන මෙතනින් ප්‍රතිනන්දි විඥානයේ තරම් ඉතින් සංඥාව ඒ විකරණ කියන්නේ. ඉතින් විකරණ කරගන්නේ මේ ශක්තිය මේ අතීතයේ මේ වර්තමාන දෙක මේ සම්බන්ධයෙන් දෙක අනාගතයේ විදේශී පාලනක් වෙන්නේ නිහඬ දෙන්නේ ඇති වෙනවා. ඉතින් අනාගතයේ දැන් මේ බලපෑම් තමයි ජරා මරණ සෝක පරිදේය. ඉතින් මෙයා දෙකෙන් දෙකෙන් දෙකක් තියෙනවා